තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් අපි සුපුරුදු අපේ සදහම් හමුව විශේෂ ආරම්භ කරනවා. අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූලි මාසේ 10 වෙනිදා සිකුරාදා දිනේ අපි සුපුරුදු ආකාරයෙන්ම ස්කයිප් මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ මේ සදාම් හමුව පවත්වන්නේ ඉතින් ලංකාවෙත් ඒ වගේම ලෝකේ නොයෙක් රටවලත් ඉන්න අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන් මේ දහම් හමුවට එකතු වෙනවා. අපි පහුගිය ඇති වුණු විශේෂ ලෝක වාතාවරණය තුල අපි මෙවැනි ධර්ම සාකච්ඡා මාලාවක් ආරම්භ කරලා දිගට පවත්වාගෙන යනවා. ඒ වගේම ඒවා අන්තර්ජාලගත කරලා තියෙන නිසා බොහෝ දෙනෙකුට මේ ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරන්නත් අවස්ථාව සලස්වලා තිබෙනවා අපේ කල්යාණ මිත්‍රවරු. ඉතින් ඒක පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රසාදය පළ කරලා තිබෙනවා. බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන බව අපිට දැනවලා තිබෙනවා. ඉතින් ඒ ගැන අපි සතුටු වෙමු. ඉතින් අපි පුළුවන් තරම් කාලයක් මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දිනවල සතිමත් බව වැඩි වීම කියන මාතෘකාව තියාගෙන සිහිනුවන උපදවාගෙන සිහිනුවන පවත්වා ගනිමින් කොහොමද අපි ජීවිතේ කටයුතු පවත්වාගෙන යන්නේ? කොයි විදිහටද අපි නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට අදාළ වෙන විදිහට අපේ කටයුතු කරගෙන යන්නේ කියන මේ මාතෘකාව තමයි අපි සාකච්ඡාවට භාජනය වන්නේ. ඉතින් අදත් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස දහම් හමුවට එකතු වී සිටිනවා හැමදෙනාම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ ගුණවාරයක් කියලා සම්බුද්ධ වන්දනා කරමු.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 මෙවැනි මාතෘකාවකින් අපි මේ සාකච්ඡා මාලාව පවත්වන්නේ විශේෂයෙන් භාවනා පුහුණුව කර නැත්තන්ට අපි සියලු දෙනාටම ඒ මඟ පෙන්වීමක් වෙනවා. අපි හැමෝම මේ භාවනා පුහුණුව කරගෙන යන ඇත්තෝ භාවනා පුහුණුව කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ මූලික කුසලතා මේ තුනට අයිති කුසලතා වර්ධනය කිරීමයි භාවනා කියලා කියන්නේ. ඉතින් ඒ කටයුත්තෙහිලා නැත්නම් භාවනා පුහුණුවට අදාළව ඊටාම වැදගත් වෙන මූලික කුසලතා තුනක් අපි හඳුනාගෙන තිබෙනවා. සීල, සමාධි, ප්‍රඥා වැඩි වීමට අදාළ මූලික කුසලතා තුනක්. ඒ තමයි මේ සතිපට්ඨාන දේශනාවෙත් සඳහන් වෙන බොජ්ජංග ධර්මවල සඳහන් වෙන සති ධම්මවිචේ විරිය කියන මේ මූලික ගුණාංග තුන. නැත්නම් අපි මේවා කුසලතා කියලා කියනවා. ඉතින් මේ ගුණාංග තුන නැත්නම් මේ කුසලතා තුන වර්ධනය කර ගැනීම ඒ වගේම එය පවත්වා ගැනීම පවත්වා ගැනීමට තමයි මේ ප ဋ ාණ කියන වචනේ ඉදිලා තියෙන්නේ දැන් සතිපට්ඨාන කියුවම එතනින් අදහස් කරන්නේ ඒ ගුණාංග පවත්වාගෙන යෑම කියන්නේ සක්‍රීයව තබා ගැනීම කියන එකයි සතිය ගත්තොත් සතිය සතිමත් බව හැම විටම සක්‍රීයව තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ක්‍රියාත්මක මට්ටමේ තිබීම කියන එකයි. සතිමත් කියලා අපි ඒකට කියනවා. එතකොට වර්තමාන මොහොතේ අපි අපි ගැන මම මම ගැන තමන් ගැන සාවධාන බව අවධානයේ සහිත බව පවත්වා ගැනීම. කොතන හිටියත් කොයි දේ කළත් කුමන කාර්යයකදී සිටියත් මම දැන් කොතනද මම දැන් මොනවද කරමින් ඉන්නේ ආදී වශයෙන් එතකොට ඒ තමන් පිළිබඳ කිසියම් ආකාරයේ වගකීමක් දරන ස්වභාවයට අපිපත් වෙනවා. ඉතින් ඒ Taman පිළිබඳ වගකීමක් නොදරන ස්වභාවය තුල තමයි මේ පව් අකුසල් කියන දේවල් අපේ ජීවිතේ මතුවලා එන්නේ. ඒක නිසා සතිමත් භාවය තුල ඇති කරගන්නේ මූලික වශයෙන් තමන් පිළිබඳ කිසියම් ආකාරයක වගකීම් සහිත බවක් ඒ වගකීම් සහිත බව තියාගන්න පුළුවන් වෙන්නේ අපිට අපි අප ගැන ඒ කියන්නේ මම මම ගැන මම මා ගැන යම් අවදිමත් බවකින් පසුවන්නේ නම් පමණයි. ඉතින් ඒ එවැනි අවදිමත් බවක් නැති හැම විටම මගේ කායික හැසිරීම වචන භාවිතය සිතුම් පැතුම් රටාව පිළිබඳ ඒ වගකීම් සහගත ගතිය මගහැරෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි අපි මේ පව් අකුසල් කරනවා, වැරදි සිද්ධ වෙනවා, අතපසු වීම වෙනවා කියලා අපි කතා කරන්නේ. අන්න එවැනි එවැනි තත්ත්වයක්. ඉතින් ඒක නිසා අපි මේ සතිමත් බව උපදවාගත්ත විතරක් නෙවෙයි අපි සතිමත් බව පවත්වා ගන්න. වර්තමාන මොහොතේ. සිහිනුවන උපද්දා ගන්න. සිහිනුවනින් යුක්තයි මේ මොහොතේ වර්තමාන මොහොත. එතකොට තමන් තමන් පිළිබඳව දරණේ වගකීම් සහගත ස්වභාවය මූලික වශයෙන් කායික හැසිරීම වචන භාවිතයේ සිතුම් පැතුම් රටාව එතනින් එහාට ගිහිල්ලා ඊට වැඩිය දේවලුත් අපි කරනවා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය පුද්ගල සම්බන්ධතා පැවැත්වීම අපි ජීවත් වෙන පරිසරයේ වටපිටාව පිළිබඳ අපි දක්වන සැලකිලිමත් භාවය මේ වගේ දේවල් පිළිබඳවත් අපි ඒ ඒ ඒ දේවල් සම්බන්ධයෙන්ත් අපේ යම් ක්‍රියාකාරකම් කොටසක් තිබෙනවා. ඒකට ඕනම දෙයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් තමන් වර්තමාන මොහොතේ යෙදී සිටින දේ තමන් කරන දේ හිතන දේ පිළිබඳ දැනුවත්. ඒ දැනුවත්භාවය තුල අපිට අපි සම්පජානකාරී ලක්ෂණයක් තියෙනවා නම් ඒ කියන්නේ විමසුම් නොවන කියලා අපි කියන එකට දහමට අනුව හිතන්න පුළුවන්. කම තියෙනවා. දැනටමත් අපිට ඒ අවබෝධයේ ධර්මානුකූල වැටහීම අවබෝධයේ තිබෙනවා. ඉතින් එහෙම තියෙනකොට අපිට පුළුවන්කම එනවා මේ වර්තමානයේ Taman කරන කියන හිතන දේ දහමට අනුකූලද කියන කාරණේ වැටහෙනවා Tamanටම. ඒක අර වෙනත් බාහිරින් විනිශ්චයක් ලබා දීමක් වගේ දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. තමා විසින්ම තමා විසින්ම තමා පිළිබඳව දෙනු ලබන එක්තරා ප්‍රමාණයක විනිශ්චයක්. දැන් මේ විනිශ්චය කිරීම කියන කාරණය ගත්තොත් හුඟක් වෙලාවට අපි අප පිළිබඳ විනිශ්චයන් කිරීමට බාහිරට දීලා තිබෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් රටක සිවිල් නීතිය ආදී දේවල් වලින් බලපුවහම කෙරෙන්නේ පුද්ගලයා පිළිබඳ පුද්ගලයාගේ හැසිරීම, කතාබහ, තීන්දුව තීරණ ගැනීම, ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ එක්තරා ප්‍රමාණයකට තීන්දුව తీරන ලබා දීම බාහිර ආයතනයකට හෝ පුද්ගලයෙකුට ලබා දීමක් තියෙනවා. එතකොට විනිශ්චය අධිකරණ ආදී දේවල් වලින් පුද්ගලයාගේ හැසිරීම පිළිබඳ විනිශ්චයක් ලබා දෙනවා. නීති රීති ආදී දේවල් මගේ. සමහර විට ආගම් දර්ශන සමහර ඒවායිදී පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය තව කෙනෙක් ආගමකට දර්ශනයකට විනිශ්චය කරන්න දීලා තියෙනවා. ඒ ආගමික භාවයන් තුළ හුඟක් වෙලාවට තියෙන එවැනි ලක්ෂණයක්. නමුත් මේ අපේ තථාගත ධර්මයේ පෙන්වන්නේ තමන් පිළිබඳ විනිශ්චය නැත්නම් තමන් කෙසේ කටයුතු කළ යුතුද මේ වර්තමාන මොහොතේ කොයි විදියට ක්‍රියාත්මක විදිය යුතුද කොයි විදිහට කායික හැසිරීම වචන භාවිතය සිතුම් පැතුම් රටාව පවත්වා ගත යුතුද කියන එක තීන්දුව කිරීමේ ඒ වගකීම බාර දෙන්නේ බුදුදහමේ Tamanටමයි. ඉතින් ඒ ඒ වගකීම Tamanටම බාර දෙනවා Tamanම ඒක බාර ගන්නවා. ඒක හරියට කරගෙන යන්න. ඒ වගකීම් සහගත භාවය පවත්වාගෙන යන්න අවබෝධයකුත් තමාටම ලබා දෙනවා. තමා විසින්ම එවැනි අවබෝධයක් ඇති කරගන්න. ඉතින් එසේ ඇති කරගත්තම බාහිර පුද්ගලයෙකුගේ බාහිර නීති රීති පද්ධතියට නැත්නම් බාහිර බලවේගයකට මෙහෙවීමෙන් තොරව මනුෂ්‍යයාට හැකියාව තියෙනවා පුද්ගලයාට හැකියාව තියෙනවා ඕනම තැනක ඕනම ස්ථානයක ඕනම කාර්යයක යෙදෙන්න තමා පිළිබඳ විනිශ්චය තමා විසින්ම ලබා දෙමි. ඒ කියන්නේ මම කෙසේ ක්‍රියා කළ යුතුද? මම මේ ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද නිවැරදිද වැරදිද ආදී වශයෙන් තීන්දුව කර ගැනීමේ හැකියාව පුද්ගලයාටම ලැබෙනවා. බුදුදහමේ ඒ තීරණ තීරක වගකීම් පුද්ගලයාටමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ ඒ සඳහා යම් ඥානයක් තියෙන්න ඕන. ඒ ඥානය අපි තීරක බුද්ධිය කියලා කියනවා. පාලි භාෂාවෙන් අපි කියන්නේ ඒකට කියන්නේ සම්පජානකාරී සම්පජඤ්ඤ කියලා. සම්පජඤ්ඤ ධම්ම විචය වැනි වචන අපි මේකට පාවිච්චි කරනවා. බොජ්ජංග ධර්මවලදී කියන්නේ ධම්ම විචය කියලා. ධර්මානුකූල විනිශ්චයක් දීමේ හැකියාව. කුමක් සම්බන්ධයෙන්ද? තමන් කරන කාර්යය, තමන් ප්‍රකාශ කරන වචනය, තමන් සිතන සිටිවිල්ල පිළිබඳ තමන්ම ඒකට ධර්මානුකූල විනිශ්චයක් ලබා දෙන්න. ඒකයි මේ ධම්ම විචය. නැත්නම් සම්පජානකාරී ගතිය කියලා කිව්වා. ඉතින් එහෙම විනිශ්චයක් ලබා දුන්නා. විමසුම් නොවන යෙදිලා තියෙනවා නම් වර්තමාන මොහොතේ Tamanටම Tamanගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක තේන හරියට නිදර්ශනයකින් කිව්වොත් අපි මොන බලන කණ්ණාඩිය ඉදිරියට ගියොත් අපේ යම් කිසි ආකාරයක අඩුපාඩුවක් තියෙනවා නම් ශාරීරික වශයෙන් අපි හරියට ඇඳුම ඇඳලා නැද්ද කොණ්ඩේ පීරලා නැද්ද ආදී වශයෙන් මොන හරි උඩපාඩුවක් තියෙනවා නම් අපිට ඒක දැක ගන්න පුළුවන්. අනේ ඒ වගේ අපි සතිමත් බව සහ විමසුම් නොවන යෙදිලා තියෙනවා නම් සතෝ සම්පජානෝ සතිමා සම්පජානෝ කියලා ඔය දෙක එකට යෙදිලා තියෙන එකයි සම්මා සති කියන්නේ ওই දෙක එකට යෙදුණු අවස්ථාව. ඉතින් එහෙම තියෙනකොට තමන් පිළිබඳ විනිශ්චය Tamanටම ලැබේ. එතෙන්දී Tamanට පුළුවන්කම තියෙනවා අයහපතෙන් මිදිලා යහපතෙහි යෙදෙන්න. ඒකත් අනුන් විසින් යොදවනවා නෙවෙයි ඇත්තට. මුලදී මුලදී නම් ඉතින් අපිව යහපතෙහි යොදවන්නේ අයහපතෙන් මුදන්නේ අපේ මව්පියෝ වැඩිහිටියෝ ගුරුවරු මග පෙන්වන ඇත්ත එහෙම තමයි. ඒ ඇත්තන්ට කියලා තියෙන දැන් මව්පියන්ගේ යුතුයකම් දේශනා කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති කියලා මේ විදිහට මව්පියන්ගේ යුතුයකම් කොටසක් දක්වලා තියෙනවා. දරුවන්ව පවෙන් වැළකීම යහපතෙහි යෙදවීම කියලා. ඒ ඉතින් මුලදී එහෙම කිසියම් අත්වලක් අල්ලා දීමක් කරනවා. අන්තිමට සිදු වෙනවා අපිම අපි ගැන විනිශ්චයට පැමිණ අප අයහපතේ යෙදෙනවා මම අයහපතේ යෙදෙනවන මමම එයින් මිදෙන්න අයහපතේ යෙදෙනවා මම මගේ යහපත අඩු නම් එය මම යහපත ඇති කරගන්න කුසලයේ වඩා ගන්න ඕන අකුසලයෙන් මිදෙන්න ඕන ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙනවා තුන්වෙනි කුසලතාවය වෙන විරිය. ඒකට මේ සතිපට්ඨාන දේශනාවේ පාවිච්චි වෙන වචනේ ආතාපි කියලා. ආරියසංග මාර්ගයේදී වචනේ සම්මා වායාම කියලා. බොජ්ජංග ධර්මවලදී ඒකට යෙදුනේ විරිය සම්බොජ්ජංග කියලා. ඒ ওই විදිහට මේ මූලික කුසලතා තුන සති සතිමත් බව සම්පජානකාරී බව සහ උත්සාහවන්ත නැත්නම් වීර්ය වායාම වීර්යවන්ත බව. ඒ ඔය තුන තමයි මූලික වශයෙන් මූලික කුසලතා හැටියට අපි මේ ධර්ම මාර්ගයේ හඳුනාගෙන තියෙන්නේ. ඔය කුසලතා තුන උපද්දගත්ත කෙනෙකුට මේ ශික්ෂා මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ශික්ෂා මාර්ගයේ කිව්වේ මේ ආර්ය මාර්ගයේ මේ අපි කියන සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා වර්ධනය කිරීමෙහිලා යන්න පුළුවන්කම තියෙනවා. දැන් සීල ශික්ෂාව ගත්තොත් තමන් යම් මොහතක තමන් ගැන සතිමත් වුණොත් සිහි නුවණින් යුක්ත නම් ඒ තැනැත්තාට තේරෙනවා මම මේ කයින් කරන ක්‍රියාව සුදුසුද යහපත්ද නිවැරදිද වචනය මම මේ කරන ප්‍රකාශනයේ සුදුසුද නිවැරදිද යහපත්ද ආදී වශයෙන් වැටහෙනවා. ඒක නිවැරදි කරගන්න පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා. සීල ශික්ෂාව පැත්තෙන් බැලුවා. ඊළඟට සමාධි ශික්ෂාවට ගිහිල්ලා බලපුවාම තමන් මේ හිතන පතන දේ මනස යොදවන විදිය, කල්පනා කරන විදිය හංගින විදිය පිළිබඳ සතිමත් වුණොත් ඒ මොහොතේ ඉතින් එතකොට වැටහෙනවා Taman හිතන පතන විදිය සුදුසුද නැද්ද කියලා. මොකද ධර්ම අවබෝධයක් තියෙනවා. කුසල සිතිවිලි මොනවාද අකුසල සිතිවිලි මොනවාද කියලා. එතන වැටහෙනවා පැහැදිලි වෙනවා. ඉතින් එතකොට මේ ශික්ෂණය ඇති කරගන්න පුළුවන් ශික්ෂණය කියලා කියන්නේ ශික්ෂා කියලා කියන්නේ අපේ දහමේ අර අකුසල தත්ත්වේ නොදල කුසල தත්ත්වේ යොදන එක. ඒකට අපි ශික්ෂා කියලා කියන්නේ. ඒ වගේම ප්‍රඥා ශික්ෂාවට ගිහිල්ලා බැලුවත් Taman මේ හිත යොදලා තියෙන දේ ඉතින් ඒ ඒ විදිහට අපිට පුළුවන්කම තිබෙනවා මේ ශික්ෂණය ඇති කරගන්න. එතකොට මේ ශික්ෂණය ඇති කරගන්නේ ඇත්තටම Taman විසින් මම මා විසින් මා තුළ ඇති කරගන්න தත්ත්වයක්. මේ නිවන් මාගේ තියෙන මූලික මූලික ලක්ෂණය ඒ ඒ ශික්ෂණය. කායික, වාචික, මානසික පැත්තෙන් නැත්නම් චර්යාත්මක චිත්ත වේගීය බුද්ධිමය කියලා අපි ඔය අංශ තුන <coughs> පැහැදිලි කරනවා. ඉතින් මේ ඒ ශික්ෂණය ඇති කරගන්නේ තමා විසින්මයි. ඒ සඳහායි ওই මූලික කුසලතා තුන උපකාරී වෙන්නේ. ඔය මූලික කුසලතා තුන පවත්වා ගැනීම හැම මොහොතකම සතිපට්ඨාන කියනවා. සතිමත් බව පවත්වා ගැනීම. ඉතින් ඒ ඒක තමයි අපි මේ මූලික වශයෙන් <clears throat> සාකච්ඡා කරන්නේ. ඉතින් සීලය, සමාධිය සහ දැන් ප්‍රඥාව පැත්තට අදාළව ටිකක් දේවල් අප මේ සාකච්ඡා කරමින් යන්නේ, විමසමින් යන්නේ. අපි දැන් සතිපට්ඨාන දේශනාවට යොමු වෙලා තියෙනවා. මහා සතිපට්ඨාන දේශනාව දීඝනිකායේ ඉතින් අපි එහි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා දක්වා කොටස් වලට අපි අවධානය යොමු කරලා තිබෙනවා යෙදিলা තියෙනවා අපි ඒ අනුපස්සනා පහු කරලා තියෙනවා පහු කරලා කියන්නේ පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා අපි ඉතින් දැන් අපි ඉන්නේ අත් වශයෙන්ම මේ චිත්තානුපස්සනා කොටසේ සිත දිහා බලන්න අපි පුරුදු පුහුණු වෙනවා අපිට ඇති වෙන හැඟීම් අපිට ඇති වෙන ආකල්ප සිතුම් පැතුම් මේ පැත්ත. ඒ වගේම අපි යම් යම් දේවල් පිළිබඳව දරන මතය නැත්නම් දෘෂ්ටිමය ඒක පිළිබඳව ඇති කරගෙන තියෙන වැටහීම තේරුම් ගැනීම එන්න මේ වගේ පැත්තකට දැන් අපි අවධානය යොමු කරලා ඉතින් විශේෂයෙන් වේදනානුපස්සනාවත් පටන් ගත්තයින් පස්සේ අපි වේදනා නිසා සංහා ඇති වෙනවා ඒ කියන්නේ විඳීම නිසා බැඳීම ඇති වෙනවා කියන කාරණේ අපි සැලකිල්ලට ගත්තා. නමුත් මේ විඳීම නිසා බැඳීම ඇති වෙන්නේ විඳීමත් එක්ක ඇති වෙන මේ හඳුනා ගැනීමේ ගැටලුවක් නිසා බව අපි තේරුම් අරගෙන මේ හඳුනා ගැනීම කියන කාරණයට යොමු වුණා. හඳුනා ගැනීම, වටහා ගැනීම, තේරුම් ගැනීම කියන දෙයට පාලියෙන් කියන්නේ සංඥා ඒක මූලික වශයෙන්ම මිනිසෙක් තුළ පවතිනවා. උපතේ උපතේදීම මිනිසෙක් තුළ පවතින ස්වභාවයක්. යමක් වටහා ගන්න පුළුවන්කම තියෙන. දැනෙනවා කියලා අපි කියන්නේ. සංජානන හැකියාව තිබෙන. නමුත් ඒක අපි උපදිනකොට බොහොම ලාභාල ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ. ඒක අපිට වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. අපි ස්වභාවිකවත් මේක වැඩෙනවා. දැන් සත්වයක ආහාර පාන ගන්නකොට ඉතින් මේ ඇහැ කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රියන් වැඩෙනවා මනස වැඩෙනවා ඉතින් ඒවයින් ඒවට අදාළ යම් යම් දේ අවබෝධ කරගන්න වටහා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඇහැ තියෙනවා නම් ඉතින් රූප හඳුනා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ රූප සංඥා කියලා. රූප හඳුනා ගැනීම. කන තියෙනවා නම් කන මේ දුර්වල නැත්තම් ශබ්ද හඳුනා ගන්න පුළුවන්. ශබ්ද සංඥා. නාසයේ තියෙනවා ගඳ සුවඳ හඳුනා ගන්න පුළුවන් ගන්ධ සංඥා. දිවෙන් යම් යම් දිවේ යමක් ස්පර්ශ වුණාම රසය හඳුනනවා. රස සංඥා. ශරීරයේ යමක් ඇතුළතින් හෝ පිටතින් ස්පර්ශ වෙනකොට ඒක ස්පර්ශය දැනගන්නවා. පොත්බ්බ සංඥා. මනසෙනුත් ඔය කියන දේවල් යම් යම් විදිහට ඒවයි ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව ප්‍රමාණ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ධම්ම සංඥා ওই විදිහට සාමාන්‍ය සත්වයකට ඔය සංඥා ටික තියෙනවා අත් වශයෙන්. ඒක ස්වභාවයෙන් සබා දහමින් දීලා තියෙන දෙයක් කියන්න පුළුවන්. නමුත් උතනින් එහාට ඔය සංඥා නැත්තම් යමක් වටහා ගැනීමේ හැකියාව වර්ධනය කරන්න පුළුවන්. ඒක පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා ආදී වශයෙන් වර්ධනය කරන්න පුළුවන්. දැන් පඤ්ඤා මට්ටමට එනකොට තියෙන්නේ භාවිත කුසලතාවය යමක් භාවිත කරනකොට ඒක ඒක හරිද වැරදිද කියලා තීන්දුව తీරන ගැනීම තීරක බුද්ධිය අර අපි කියුවේ සම්පජානකාරී ලක්ෂණය පඤ්ඤාවේදී පජානාතේති පඤ්ඤා කියලා දක්වල තියෙන විදිහට ඒ ලක්ෂණේ තියෙන පඤ්ඤා තවත් එහාට ගියාම අභිඥා මට්ටමට එනකොට නාම රූප ධර්මවල ස්වලක්ෂණ පොදු ලක්ෂණ වගේ ගැඹුරු දේවල් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ස්වලක්ෂණයි සහ පොදු ලක්ෂණයි. අපි දැන් දන්නවා මොනවද කියලා. යමක දිග පළල උස මහත ගැඹුර වර්ණය රිද්මේ කාලේ රටාව මේවා අඳුනා ගැනීමේ හැකියාව ඒ ඒ ගති ඒවා අඳුනා ගැනීම අපි කිය ස්වලක්ෂණ අඳුනා ගන්නවා කියන්නේ. ඒ ඒ මොහොතේ ඒ ඒ නාමයට ඒ රූපයට ඒ ද්‍රව්‍යයට භාණ්ඩයට වස්තුවට ස්වභාවයට අදාළව පවතින වර්තමාන ගති ලක්ෂණ ගුණ ඒවා අඳුනා ගැනීමේ හැකියාව අපි ස්වලක්ෂණ කියලා කියනවා. ඊට අමතරව මේ සියලු දේවල් වලට පොදු ලක්ෂණ තියෙනවා. අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, විපරිණාම සමුදය ලක්ෂණ, පටිච්ච සමුප්පන්න ලක්ෂණ ආදී කියලා. ඒවා පොදුයි. ඒත් ඒවත් අඳුනා ගැනීම හැකියාව අපිට තියෙනවා. අපි ටිකක් මේ සංජානන හැකියාව යමක් වටහා ගැනීම හැකියාව අපි දිනු කරන්න පුළුවන්. එහෙම දිනු කරපුවාම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ විදිහට මේ ගැඹුරු තලයේ යමක් ස්පර්ශ කරගන්න, තේරුම් කරගන්න, අවබෝධ කරගන්න. අභිඥා. ඉතින් මේ මේවයි ඇත්තම යථා ස්වභාවයේ යථා යථා පරිදිම අවබෝධ වීම පරිඥා කියලා කියනවා. ඒ විදිහට සංඥා මට්ටමින් පඤ්ඤා මට්ටමට, අභිඥා මට්ටමට, පරිඥා මට්ටමට මේක වර්ධනය කරන්න පුළුවන්. එතකොට මේක වර්ධනය කිරීමට බුදුදහම කියන්නේ සංඥා භාවනා කියලා. සංඥා භාවනා. ක්‍රමයෙන් මේ අපේ යමක් වටහා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය කරනවා. එතකොට මේ ඊට අදාළව බොහෝ සාකච්ඡා බොහෝ දේවල් බුදුදහම පැහැදිලි කරලා තියෙනවා. මේ සංඥා භාවනාවට අදාළව ඒ කියන්නේ අපේ වටහා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමට අදාළ අර සරල දේවල් ගැන යම් යම් දේවල් කියලා තියෙන දැන් බුදුදහම සාමාන්‍යයෙන් පඤ්ඤා මට්ටමින් තමයි පටන් ගන්න. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ දේවල් අඳුනා ගැනීමේ හැකියාව කොහොමදත් සත්වයාට තියෙනවනේ. ඉතින් ඒ අඳුනා ගැනීමේ හැකියාව ඊට වඩා ඉහළ තලයකට ගෙනීම බුදුදහමේ කරන්නේ මේ බුදුදහම දුන්වන්නේ මේ බුද්ධ බුද්ධ බෞද්ධ බුද්ධි කියන වචනේ සම්බන්ධ වෙනෝනේ මේ ධහමට සම්බන්ධ වෙලා තියෙනෝනේ එතකොට ඒ බුද්ධ බෞද්ධ බුද්ධි කියන මේ වචන වල බුද් ධාතුවෙන් කියවෙන්නේ මේ මනස අවදි කිරීම මනස දියුණු කිරීමට මේ වටහා ගැනීමේ ගුණය ක්‍රමයෙන් වර්ධනය කෙරේ. ඉතින් ඒකෙදි හුඟක්ම උත්සාහ කරන්නේ බුදුදහම අර සොලක්ෂණ අවබෝධ කර ගැනීමට එහා ගිහිල්ලා අර පොදු ලක්ෂණ වෙන්න. මොකද මේ සොලක්ෂණ නැත්තම් ওই සාමාන්‍ය වර්ණ ගන්ධ රස ගුණ මේවා හඳුනාගත් ගැනීම තුළ නිතරම ඒවට පෙළඹවීම ඒවා පසුපස හඹා යෑමක් තියෙනවා. උපාදානීය ගතිය, තණ්හා ගතිය, රාග ගතිය වැඩෙන ලක්ෂණයක් තියෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවායේ තියෙන දිග පළල උස මහත ඒවායේ තියෙන සුඛ දුක්ඛ ලක්ෂණ වින්දනීය ස්වභාවයන් පමණක් අඳුනා ගැනීම ඒක නිසා බුදුදහම ඒව අඳුනන් අඳුන්වා දෙන්න නෙමෙයි වැඩි උත්සාහ කරන්නේ දැන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව වගේ විද්‍යා වලින් කරන්නේ අර සලක්ෂණ අඳුන්ලා දෙන්න තමයි උත්සාහ කරන්නේ මේ සතර මහා භූතවල සලක්ෂණ ඒවයි තියෙන ගති ලක්ෂණ හඳුන්වා දෙන්න තමයි ඒව අධ්‍යයනය කරන්න තමයි මේ විද්‍යාවන් සකස් වෙලා තියෙන්නේ. ඊට අමතරව මනෝවිද්‍යාව වගේ දේවල් ගත්තොත් සමාජ විද්‍යාව වගේ දේවල් ගත්තොත් ඊටදී ටිකක් ගැඹුරට බලලා තියෙනවා මේ මානසික හැසිරීම කොහොමද ආදී වශයෙන්. එතන මානසික සාමාන්‍ය ලක්ෂණ අඳුන්වා දෙන්න උත්සාහ කරලා මිසක ඊටදී එහා ගැඹුරකට ගිහිල්ලා නැහැ. සමාජීය සමාජ විද්‍යාව වගේ පැති ගත්තොත් මානවයාගේ සමාජීය හැසිරීම පෞද්ගලික හැසිරීම පොදු හැසිරීම යමකට ප්‍රතිචාර දක්වීම වගේ පැති පිළිබඳව හදාරන්න උත්සාහ කරනවා. මේ හැම විද්‍යාවකම අපිට පේනවා අර ස්වලක්ෂණ තමයි හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. බුදුදහමේ ස්වලක්ෂණ හඳුනා ගැනීමෙන් ඉහාට ගිහිල්ලා පොදු ලක්ෂණ හඳුන්වා දෙනවා. පොදු ලක්ෂණ කියලා කියන්නේ මේ ගැඹුරු තලයේ තියෙන අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න වැනි ලක්ෂණ. ඒවා අඳුනාගත්තම තියෙන විශේෂත්වය තමයි අර ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය අයින් වෙනවා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව ඉගෙනීම තුළ දිගින් දිගටම වෙන්නේ මේ ඇලෙන ගතිය, ගැටෙන ගතිය, මුලා වෙන ගතිය වැඩි වෙනවා. ඒ වයින් උලුප්පල දෙන, ඒ වයින් මතු කරලා දෙන, ඒ වයින් හොයලා දෙන, ගවේෂණය කරලා දෙන දේවල් කෙරෙහි තව තව ආසක්ත වීම, ඇලීම, යොමු වීම සත්‍යය තුළ ඇති වෙනවා. එතකොට මේ ඇලීම තුළ රාග එහෙම නැත්නම් තණ්හා එහෙම නැත්නම් උපාදාන පැත්තට යන්න යන්න දුක වැඩි වෙනව මිසක මේ දුක්ඛ ස්වභාවය අඩු වෙනවා. ඉතින් බුදුදහමේ ඉලක්කය දුක්ඛ ස්වභාවය අවම කරන්න, අඩු කරන්න. ඒක නිරෝධ කියලා අපි කියනවා. දුක්ඛ නිරෝධ කියලා. නිමා කරන්න, අඩු කරන්න, අවම කරන්න ඒක තේරුම් ගන්න දරන ප්‍රයත්නයක් තියෙනවා. ඒක නිසා බුදුදහම අර අර ඉහතකී විද්‍යාවන් වශයෙන් මතු කරලා දෙන ඒ දේවල් වල පොදු ලක්ෂණ පෙන්වන. පොදු ලක්ෂණ පෙන්වන. ඒ තමයි මේ අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සමුදය, පටිච්ච සමුප්පන්න වැනි ලක්ෂණ. එතකොට පුද්ගලයාට තේරෙනවා මේ එක් පැත්තකින් තේරෙනවා මේවා කෙලවරක් නැතුව මේ සොයා යෑම ගවේෂණ පරිේෂණ විමර්ශන කෙලවරක් නැතුව කිරීම අර්ථ ශූන්‍යයි. ඒ වගේම ඒවායේ ගති ලක්ෂණවලට තියෙන මේ තද බැඳීම අනිත්‍ය ලක්ෂණය හිම හොඳින් අවබෝධ වුණා. ඒ තද බැඳීම නැත්නම් ඒ ගති ලක්ෂණ සමග ගැටීම අන්න ඒ ස්වභාවය මගහැරිලා අවම වේ. යම් දවසක ඒක සම්පූර්ණයෙන්ම තුරන්. එතකොට තමයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. මේ දුක්ඛ නිරෝධය කියන தත්ත්වය ඇති. ඉතින් ඔන්න ඔය විදිහට බුදුදහම උත්සාහ කරනවා මේ සංඥාව නැත්තම් අපේ අවබෝධ කර ගැනීමේ හැකියාව උපරිම තලයට ගෙනේ. ඒක තමයි මේ සංඥා භාවනා මගින් කරන්නේ. ඉතින් අපි මේ සංඥා භාවනා කොටසට අවධානය යොමු කරලා තියෙනවා මේ වෙනෝ මේ වෙන විට අපි පහුගිය හමුවේදී ඊයේ පෙරේද අපි මුණ ගැහුනේ. ඒ වෙලාවේ මේ විරාග සංඥා, නිරෝධ සංඥා දෙකට අදාළව බුදු පියාණන් වහන්සේගේ පැහැදිලි කිරීම අපි ටිකක් සැලකිල්ලට ගත්තා. එහිදී විරාග සංඥාව, නිරෝධ සංඥාව දෙකම පැහැදිලි කරලා තියෙන්නේ කිසියම් ඒකාකාරී විදිහකට. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ සංහක්කයෝ විරාගෝ නිබ්බාන නිරෝධ සංඥාවේදී නිරෝධෝ නිබ්බාන කියලා විරාගී බවත් නිවනයි නිරෝධය නිවනයි කියලා මේ විදිහට මේක පැහැදිලි කරනවා මේ ටිකක් ගැඹුරු තලයක් මේ පෙන්වන්නේ. මේ නිවීම මේ සැනසීම කියලා කියන්නේ කොමක්ද? එය කිසියම් ආකාරයක ගැඹුරු අවබෝධයකට පත්වීම හරහා එන දෙයක්. අවබෝධය විතරක් නෙමෙයි. මෙතන යමක් සිද්ධ වෙනවා. දැන් සංඛාර කියන එක ගැන අපි කතා කළා. ඔහුගේ සාකච්ඡාවේ. සකස් වන දේ හේතුඵල ධර්මානුකූලව සකස් කරන දේ සහ සකස් වෙන දේ අපේ මැදිහත් වීමක් ඇතුව හෝ නැතුව ඇතුව සකස් වෙන දේවල් වලට අපි සකස් කරන දේ කියලා කියනවා නැති ඒවට සකස් වෙන දේ කියලා. කොහොම වුණත් සකස් වීමක් තියෙන නිසා සංස්කාර සංඛාර කියලා මේවා හඳුන්වනවා. එතකොට මේ සකස් වීම නිත්‍ය නෑ අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යා කියලා කිව්වේ. ඒ වගේම මේවා සකස් කළත් සකස් කෙරුවත් ඒවා පවතින්නේ ටික කාලයක් පැවතිලා නිමා වෙනවා. සංඛාරාණං කයං සංඛාර ක්ෂය වෙනවා. අවසන් වෙනවා, නිමා වෙනවා, ගෙවිලා යනවා. අපි මොන විදිහේ දෙයක් සකස් කරුවත් ඒක ගෙවිලා නිමා වෙනවා. බාහිරේ අපි ඕන තරම් දේවල් සකස් කරලා තියෙනවා. ගෙවල් දොරවල් යනවා ඉඩකඩම් ගොඩ නැගිලි මේවා සකස් කරලා තියෙන. ඒ කොහොම වුණත් ඒවා ඒ විදිහටම නිමා වෙන සංස්කාර ක්ෂය වෙන සංකාර කය වය විරාග, නිරෝධ ඔය වගේ වචන වලින් සඳහන් වෙලා තියෙන මේවයි ස්වභාවය වෙනස් වෙනවා. ඒවයි ස්වરૂපේ වෙනස් වෙනවා. ඒවා ගෙවිලා යනවා, නිමා වෙනවා. ඉතින් ඔක අවබෝධ කරගත්තම මේ සංඛාර පිළිබඳව ඥානයක් ඇති වෙනවා. ඇති වෙලා මේවයි හැටි මෙහිමයි කියලා සංකාර පිළිබඳ ඥානයක් විතරක් නෙවෙයි සංකාර උපේක්ඛා ඥානයක් ඇති සංකාර පිළිබඳ මැදහත් මධ්‍යස්ථ හැඟීමක් ඇති මේවා අපි කළත් අපේ මැදිහත් වීමක් ඇතුව සකස් කෙරුව සකස් වුණත් කොහොම නමුත් මේවා ඒ හැටි මෙහෙමයි කියන අර ගැඹුරු ඥානයත් එක්ක සංඛාර පිළිබඳ උපේක්ෂාවක් ඇති ඊළඟට ඔතන තව දෙයක් අප අවබෝධ කරගත්ත අවිද්‍යාපච්චය සංඛාරා කියන දේ අවිද්‍යාව නිසා අකුසල සංස්කාර ඇති වෙනවා කියන්නේ අකුසල සිතුම් පැතුම් ඒ වගේම අකුසල වචන වචී සංකාර ඒ වගේම අකුසල සහගත කායික ක්‍රියාකාරකම් අකුසල කාය සංකාර. ඒවා කෙලින්ම දුකට හේතු වෙන ආකාරයත් අපි අවබෝධ කරගන්න. ඒ නිසා දැන් අපිට පුළුවන්කම තියෙනවා එම අකුසල සංකාර විසංකාර කරා. නැත්නම් සංකාර නිරෝධ කරා. මේ විසංකාර සංකාර නිරෝධ කියන අවස්ථාවල ඒ ඒ ප්‍රකාශන වලින් අදහස් වන්නේ අර අකුසල සංස්කාර නිමා කිරීම අවසන් කිරීම. ඒක අපිට කරන්න පුළුවන් ඇත්ත. දැන් අකුසල චිත්ත සංකාරයක් අපිට අයින් කරගන්න පුළුවන්. වැරදි සිතිවිල්ලක් ඇති වුණොත් අපි අකුසල චිත්ත සංකාර කියන්නේ වැරදි සිතිවිලි. අකුසල සාගත සිතිවිලි, පාප අකුසල සිතිවිලි. තරහ වෛර කෝදාමනාප ඉරිසියා මදමාන ආදී වශයෙන් අපි වට නම් දීලා තියෙන අකුසල චිත්ත සංකාරවලට ඉතින් අපි චිත්තානුපස්සනාවේ වඩපු කෙනෙකුට අකුසල චිත්ත සංකාරයක් ඇති වෙන එක දකින්න පුළුවන්. දැකලා මේ මොහොතේම ඒක අයින් කරගන්න පුළුවන්. ඒකේ ආදීනව හිතා ගන්න පුළුවන්. ආදීනව කින් වෙන ආයහපත. එහෙම පුළුවන්. එහෙම නැත්නම් ඒ සිතවිල්ල ක්‍රියාත්මක වෙන්න නොදී එක්තරා ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. අකුසල සිතවිල්ලක් ඇති වෙලා තියෙනවා. නමුත් මම මේක ක්‍රියාත්මක කළ යුතු නැහැ. ක්‍රියාත්මක වුණොත් මෙන්න මේ වගේ වචනෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වුණොත් මේ වගේ අයහපතක් වෙනවා කියලා. අසුරව ගන්න පුළුවන්. ඒ විදිහට තමයි වචී සංකාරයයි කාය සංකාරයයි දෙකත් නිරෝධ වෙන්නේ. අකුසල සාගත. ඉතින් ඔය ඔය දේ වෙන්නේ අවිද්‍යාවෙන් තමයි ඔය දේ හටගන්නේ. අකුසල සංකාර අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා හේතුඵල ධර්මානුකූලව ඊට අදාළ අවිද්‍යාව දුරු වුණාම සංස්කාර දුරු වෙනවා අපි භාවනාව දැන් මේ හුඟක් මේ සාකච්ඡාව අපි කරන්නේ භාවනාව ඉලක්ක කරගෙන කුසලයේ වැඩිම අකුසලයේ දුරු කිරීම. භාවනාව කෙටියෙන් කිව්වොත්. ඉතින් අපි භාවනාවට යොමු වුණාම අපි කරන්නේ ඕක. විශේෂයෙන් චිත්ත සංකාර දිහා බලන්න අපි හුඟක් පුරුදු වෙනවා. දැන් මේ චිත්තානුපස්සනාවට ආපුවම එහෙමයි. හිත දිහා බලන්න හුරු වෙනවා. මම මොනවද හිතන්නේ? මට මොනවද හිතෙන්නේ? අන්න ඒ තමයි අර චිත්ත සංකාර. ඉතින් එතන තියනවාද අකුසල සාගත සිතුම් පැතුම් තියනවා. වැරදි ආකාරයේ සිතුම් පැතුම් තියනවාද කියලා තමන්ම බලන. අපි මේ සාකච්ඡ මුලින් කියවනේ වගකීම දැන් Tamanට පැවරලා තියෙනවා කියලා. ඉතින් භාවනාවේදී කරන්නේ තමන් තමන්ව පරීක්ෂා කිරීමක් ඇත්ත වශයෙන්. මේ මට්ටමේ සාමය කියලා මට්ටමට භාවනාව ගෙනාවුවාම යෝගයේ තමන් තමන්ම තමන්ගේ වෛද්‍යවරයා වෙන. තමන්ම තමන්ව පරීක්ෂා කරන්නා බවට පත් වෙනවා. ඉතින් තමන්ම බලන මොනවද මම මේ හිතන්නේ මොනවද මට මේ හිතෙන්නේ මේ හිතන සිතුවිලි හරිද ආදී වශයෙන් එහෙම බලන කෙනාට පුළුවන්කම එනවා ඒක නිවැරදියි ඉතින් ওই විදිහට සංඛාර එවත් සංචේතන අපි දන්න සංඛාර කියන වචනෙන් අදහස් කරන්නේ චේතනාමයි. ඒක බුද්ධ දේශනා අපි පැහැදිලි කරා. ඔය උපාදාන පරිපවත්ත වගේ සූත්‍රවලදී රූප වේදනා සංඥා සංකාර විඥාන ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතින් සංඛාරා කිව්වේ සංචේතනාවල යම් යම් දේවල් මූලික කරගෙන ඇතිවන්නා වූ සිතුම් පැතුම් වල. ඉතින් ඒවා අපිට දකින්න පුළුවන්. ඒක. ඉතින් ඔය ඔය පියවරේම තවත් ඩිංගක් ඉදිරියට යෑමක් තමයි මේ ඊළඟට කියවෙන්නේ සබ්බ සංකාර සමතෝ ඊළඟට කියවෙන්නේ සබ්බ උපදිපටි නිස්සග්ගෝ අද ටිකක් අපි අවධානය යොමු කරන්න යන්නේ කාරණේට සබ්බ උපදිපටි නිස්සග්ගෝ කියන කාරණය. මේ නිවන කියන්නේ මොන වගේ தත්වයක්ද කියලා මේ තේරුම් ගැනීමක් කරන්න. උපදිපටි නිස්සග්ගෝ උපදි කියන්නේ උපාදාන කරගත් දෙයට උපදි කියලා. දැන් මේ උපදි පිළිබඳව අපිට වැඩගත් වෙන බුද්ධ දේශනා තියෙනවා. අපි ඉතින් ඒවට ටිකක් අවධානය යොමු කිරීම වටිනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ උපාදාන හෙවත් උපා දැඩිව ගැනීම පිළිබඳ විස්තර කරනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් උපාදාන සූත්‍රය සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුත්තේ ඇතුළත් වෙලා තියෙන උපාදාන සූත්‍රය ගත්තොත් එහි ඊටාම කෙටියෙන් බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරනවා. චත්තාරිමානි භික්කවේ උපාදානානි අතමානි චත්තාරි කාම උපාදානං, ditth උපාදානං, සීලබ්බත උපාදානං, අත්තවාද උපාදානං වශයෙන් ඇත්තටම මේ හතරක් තියෙනවායි කියලා කියනවට වැඩිය මේවයිදි මේ කරන්නේ බුදුරජාන් වහන්සේ සතර ආකාරයෙන් පැහැදිලි කිරීම. ඒ අපි සංඛ්‍යා වශයෙන් තියෙනකොට අපේ පොඩි වැරද්දක් තියෙනවා මේ සංඛ්‍යාව උපාදාන කරනවා. හතරක් දක්වපුවාම හිතා ගන්නවා හතරයි තියෙන්නේ කියලා. නැහැ. බුදුරජාන් වහන්සේ හතර විවිධ විවිධ විදිහට හතරේ හතරක් වශයෙන් පහක් වශයෙන් ආදී වශයෙන් ඔහොම දක්වලා එතකොට මේ චත්තාරි හතර ආකාරයකින් පෙන්නන උපාදාන කිරීම. කතමානි චත්තාරේ මොනවාද මේ හතර? කාම උපාදාන. මේ කාම කිව්වේ එක පැත්තකින් කාම කියන මූලික මූලික ඒ වචනේ මූලික අදහස කැමැත්ත කියන එකයි. කාම කියන්නේ කැමැත්ත කියන එක. ඒකට මොනවටද කැමති වෙන්නේ? මිනිස්සය හැටියට අපි කැමති වෙන්නේ මොනවටද? මේ ඇහින් බලන දේවල්, කනින් අහන දේවල්, නාසයෙන් දිවෙන් කයෙන් විඳින දේවල්, මනසින් තේරුම් ගන්න දේවල් වලට අපි කැමති. ඉතින් ඒක නිසා ඕවට කාම කියලා කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් මිනිස්යාගේ සත්‍යයාගේ කැමැත්ත අවුලවන නිසා ඒවට කාම කියනවා. ඉතින් ඉන්ද්‍රිය පහකින්ම වෙන නිසා පංචකාම කියලා කියනවා. මේ විදියට. ඉතින් මේ කාම උපාදාන කරගන්න. එතකොට උපදියක් බවට පත් වෙනවා. උපාදාන කරගත්ත දේ තමයි උපදිය කියලා. එතකොට උපාදාන කරගන්නවා කියන්නේ දැඩිව ගන්නවා. තදින් ඒට යොමු වෙනවා. තදින් බැස ගන්නවා කියන අදහස. ඉතින් ඔය කාමයන්ට දැඩිව උපාදාන වෙනවා. ඉතින් කාමයන් කාම කියන දේවල් ප්‍රශ්න නෙමෙයි, ගැටලු නෙමෙයි. ඒවා පවතිනවා ලෝකේ. ඇහැට පේන දේවල් තියෙනවනේ. කවුරුත් දන්නවා අපි ඇස් තියෙනවා අපිට. ඉතින් ඇහැට පේන දේවල් තියෙනවා. ඒ ඇහැට පේන දේවල් වල යම් යම් නිමිති අනුව්‍යංජනක් තියෙනවා, ගති ලක්ෂණක් තියෙනවා. ඒක ඒකකින් ස්වභාවයනේ. ඒක ස්වභාවය. ඊළඟට ඇහැට පේන දේවල් තියෙන නිසා ඇහැට පේනවා ඒක හේතුඵල ධර්මානුකූලයිනේ. අනිත් පැත්තෙන් කනට ඇහෙන දේවල් තියෙනවා, කන් තියෙනවා. ඉතින් කනට ඇහෙනවා. හරිම ස්වභාවික සංසිද්ධි මේක. නාස තියෙනවා, නාසයට දැනෙන දේවල් තියෙනවා. ඉතින් දැනෙනවා. දිව තියෙනවා. ඉතින් අපි කන බොනකොට යම් යම් දේ දිවේ හැපෙනවා. ඉතින් අපිට රස දැනෙනවා. ශරීරයක් තියෙනවා. ඉතින් ওই ශරීරයේ යම් යම් දේවල් ස්පර්ශ වුණාම ඒ ස්පර්ශය අපිට දැනෙනවා. මේක ස්වභාවික සංසිද්ධියක්. මේක මොකුත් මේ අස්වාභාවික දෙයක්. එහෙම නෙමෙයි ස්වභාවික දෙයක්. ධර්මතාවක් කියලා අපි ඔබට කියන්න පුළුවන්. නිකම්. එතකොට මේ වහාම උපාදාන වෙන්නේ මේවා ධර්මතා හැටියට තේරුම් නොගැනීම නිසා. මෙහිම දේවල් පවතිනවා. ඒක ස්වභාවිකයි. අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා. ඒක ස්වභාවිකයි. ස්වභාවික සංසිද්ධියක් මෙතන වෙන්නේ. කියලා මේ කාමය කියන එක ධර්මතාවයක් විදිහට අපි තේරුම් ගන්නවා. ධර්මතාවක් විදිහට. පළමුවෙන් මේකයි. ඊළඟට මේ කාම නැත්නම් මේ කාමයට අදාළ මේ කාමී ක්‍රියා, කාම වස්තු, කාම සංකල්ප කියලා වොම අපිට ওই කාමයේ සම්බන්ධ දේවල් තුනට බෙදලා පෙන්වන්න පුළුවන්. එකක් තමයි කාම සංකල්ප. ඒව ඇති වෙන්නේ අපේ හිතවල. මං අරකට කැමතියි, මේකට කැමතියි, ඒකට මං කැමති නෑ, මේකට මං කැමති නෑ. මේකට වැඩියෙන් කැමති මේකට අඩුවෙන් කැමති ඔය ඔය තමයි කාම සංකල්ප කාම සිතවිලි කියලා අපි ඒවට කියන්නේ ඉතින් එහෙම සිතවිලි ඇති වෙනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි කෙනෙකුට කියන්න පුළුවන් මේ ආවල් දෙයට මම කැමති නැත්නම් කියන්න පුළුවන් කැමති නෑ එහෙම නැත්නම් දෙකක් සංසන්දනය කරලා කියයි අහවල් එකට වැඩි මේකට මම කැමති. තව එකක් පෙන්නලා කියන්න පුළුවන්. මේ දෙකටම වැඩි අරකට වඩා කැමති. මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයක් නෙමෙයි. නැත්තම් පුද්ගලයෝ අහවලාට මම කැමති. මෙයාට මම වැඩි ටිකක්, එයාට වැඩි මෙයාට කැමති. ඒ දෙන්නටම වැඩි මෙයාට කැමති කියන්නේ. මේ වැඩේට මේ කාර්යයට, මේ தත්වයට, මේ තනතුරට, මේ ආහාරයට, මේ ඇඳුමට මම කැමතියි. එහෙම කැමැත්ත මනාපය කියලා දෙයක් මිනිස්යාගේ සත්‍යයේ තියෙන ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ගැටලුවක් නෙමෙයි. කාමයේ ගැටලුවක් හැටියට උගන්වන්නේ නැහැ බුදුදහම. ගැටලුවක් හැටියට උගන්වන්නේ කාම තණ්හා, කාම උපාදාන, කාම රාග, ඒව තමයි ගැටලු. හුඟක් අය හිතාගෙන ඉන්නේ ගැටලුව කාමයේ කියලා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගැටලු කියලා. ඒවා ගැටලු නෑ. ඉතින් ඒවා ධර්මතානේ ස්වභාවයනේ. ඒවා යම් යම් හේතු නිසා ඇති වෙලා, හේතු නිසා පැවතිලා නැති වෙලා යනවා. ඕවා අහන දකින විඳින අපිට කාම සංකල්ප ඇති වෙනවා ඉස්සර වෙලා. මේවා පිළිබඳ විවිධ අදහස් අපි කියන්නේ කාම සංකල්ප කියන්නේ. ඊට පස්සේ කාම ආශාව ඇති වෙනවා. මේකට මං කැමති, මේකට මං අකමැති, මේකට වැඩියෙන් කැමති, මේකට අඩුවෙන් කැමති ආදී වශයෙන්. ඊට පස්සේ කාම තණ්හාව ඇති වෙනවා. අර ඔන්න වැඩියෙන් කැමති කියපු එක පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඒක පස්සේ එලවන්න පටන් ගන්නවා. මේක අයිති කරගන්න, හිමි කරගන්න, රැස් කරගන්න, මගේ කරගන්න, මට ඕන හැටියට පවත්වන්න. ඔන්න ඔන්න ගැටලුව පටන් ගන්න තැන. අර යමක් තිබීම, යම් පුද්ගලයෙක් සිටීම, යම් ද්‍රව්‍යයක්, භාණ්ඩයක්, වස්තුවක් පැවතීම ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒව පවතින්න පුළුවන්. නමුත් ඒක දකින මම ඒ පිළිබඳව ඇති කරගන්න සංකල්පය සංකල්පය. සංකල්පයක් නෙමෙයි ඇත්තටම ගැටලුව. සංකප්ප රාගය බුදුහාමුදුරු පෙන්න. සංකප්ප රාගය තමයි. සංකල්පයට ඇලීම. දැන් අපි හිතමු සංකල්පයක් ඇති කරගන්නවා යම් කෙනෙක්. මෙන්න මේ ඇඳුමට මම කැමති. කෑම මෙන්න මේ විදිහට කෑම වේලා ගන්න මම කැමති. කියලා සංකල්පයක්. ඒක කැමැත්ත පිළිබඳ අදහසක් තෝරා ගැනීමක් වරණයක්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ ඇඳුම විතරයි මම කැමති ඒක විතරමයි ඒක නැත්තම් මම වෙන ඇඳුමක් අඳින්නේ නැහැ. මේ ගමන යන්නේ නැහැ. ඒකෑම නැත්තම් මම කන්නේ නැහැ. ඒකෑමමයි ඕනේ. ඒ විදිහටමයි ඕන. එහෙම අන්න එතෙන්ට ගියාම තමයි ගැටලුව ඇති වෙන්නේ. කාම තණ්හාව, කාම උපාදානෙ බවටපත් වෙනවා. ඒ කියන්නේ අර අර දෙය දැඩිව ගත්තා කියන්නේ. ඒ අන්න දැඩිව ගත්තම තමයි මේ උපදි බවටපත් වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දෙලින්ම දේශනා කරන උපදි දුක්ඛස්ස මූලං කියලා. මේ උපදී දුකට මුල වෙනවා. ඒ අර ස්වභාවික දේ දැඩිව ගත්ත එහෙම දැඩිව ගන්න අවශ්‍ය නැහැ. මේ ගත්තොත් උපාදාන කෙරුවොත් ඒක දුක දුකට හැරේ. ඒ උපාදානයේ ලක්ෂණේ ඔන්න ඔය ලක්ෂණේ දැඩිව ගන්න ගතිය. ඒ මත්ේ නැහෙන ගතිය අපි කියන්නේ සිංහලෙන් මත්ේ නැහෙනවා කියේ. මොකක් හරි අල්ලගත්තම ඒක මත්ේ නැහැ. ඒකෙන් මුළු ජීවිතේම ඒකට නතු කරලා යට කරලා ඒකෙන් ජීවිතේ විනාශ කරගන්නවා සමහර වෙලාවට. උපාදානයේ ලක්ෂණේ. එහෙම අවශ්‍ය නැහැ. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලින් එහාට ගිහිල්ලා අපි කතා කරමු උපාදානය ගැන. අපි සමග ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා අපි. ඒ ජීවත් වෙන. ඉතින් අපි පුද්ගලයෝ තර වගේ තෝරගන්න. තෝරනවා. මෙයාට මං කැමතියි. එයාට මං එයාටත් වැඩිය කැමතියි. ඒ දෙන්නට වැඩිය මෙයාට මං කැමතියි. ඊළඟට කියන්න පුළුවන් මෙයාට අකමැති. අකමැති අකමැති කියන තැන තියෙන්නේ කාමයේමයි. කාම කියන්නේ කැමැත්තනේ. අකමැත්ත කාමය. දැන් අපි කාම කියන එකේ නෙගටිව් පොසිටිව් දෙපැත්තම තියෙනවා. දෙපැත්තම කාමයේ තමයි. මම මෙයාට කැමතියි මෙයාට අකමැති. දෙකම කාමයේ. ඉතින් කැමැත්ත අකමැත්ත තියෙන්න පුළුවන්. නමුත් ඒක ඇලෙන්න හොඳ. ඒක දැඩිව ගන්න හොඳ නෑ. මෙයාට මං කැමතියි කියලා. එයා ඒ ඒ කැමැති පුද්ගලයා මං කැමති විදිහට කටයුතු කරන්න ඕනේ, ඉන්න ඕනේ, ඒ විදිහට කටයුතු කරන්න ඕනේ, එහෙම ඉන්න ඕනේ. එහෙම හිතුවොත් තමයි ගැටලුව ඇති වෙන්නේ. තෝරා ගැනීමක් තියෙන්න පුළුවන් ජීවිතේ. දැන් බලන්න බොහෝ දෙනෙක් තවත් පුද්ගලයෙක් තෝරගෙන තියෙනවනේ. ස්වාම පුරුෂයෙක් තෝරගෙන, භාර්යාවක් තෝරගෙන. නේ? මෙයාට මං කැමතියි. ආදි වශයෙන් කියලා. තේරෙන් තියෙන්න පුළුවන්. නමුත් ඒ තෝරාගත්ත මිනිස්යාව උපාදාන කරගන්න ඕනේ. භාර්යාව උපාදාන කරගන්න ඕනේ. ස්වාමි පුරුෂයා උපාදාන කරගන්න ඕනේ යාළුවා මිත්‍රයා හිතවතා මේ යාළුවා තමයි මිත්‍රයා තමයි හිතවතා තමයි එයා පිළිබඳ මගේ මනාපයක් තියෙනවා නමුත් එයා උපාදාන කර ගැනීම අවශ්‍ය නැහැ උපාදාන කරගත්ත ගමන්ම දැඩිව ගත්ත ගමන්ම ඒක පළමුවෙන්ම ඒකේ දුක ප්‍රශ්නය ගැටලුව ඇති වෙන්නේ Taman ඊළඟට පුද්ගලයෙක් උපාදාන කරගත්තොත් ඒ පුද්ගලයාටත් මහා කරදරයක් වෙනවා. පුද්ගලයාටත් කරදරයක් වෙනවා. ඒ තව කෙනෙක් මේ දැන් අපිව කවුරු හරි උපාදාන කරගත්තොත් අපේ නිදහස නැති වෙනවා. කොච්චරවත් අපි පස්සේ එනවා. අපි ළඟට වෙලා ඉඳී අපි දිහා බල බල ඉඳී. එතකොට ඒක මහා කරදරයක් නේ. ඒක මහා වදයක්. දැන් මම සරල උදාහරණයක් කියන්නම් මේ අපි මේ නිකන් අපේ විනෝදාංශ හැටියට වගේ අපි සතුන් ඇති කරනවා. සතුන් හරියට හරි ඉක්මනින් මිනිස්යන්ව උපාදාන කරගන්න. ඉතින් මොකද වෙන්නේ? ඒ අපි පස්සේ එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් එයාට කරදරයක්. ඊට පස්සේ අපිට ඒ සත්‍ය කරදරයක් බවට පත් වෙනවා. අපිට ඒ සතා ගැන කේන්ති යනවා, තරහ යනවා. එයාට තේරෙන්නේ මේ අපි පස්සෙන් එන ඕන තැනටත් එනවා, එපා තැනටත් එනවා. ඒ මොකද? සත්තා ඉක්මනේ උපාදාන. එතකොට අර දෙන්නටම කරදරයක් බවට පත් වෙනවා. උපාදාන කරගත් එක්කෙනාට තේරෙන්නේ නැහැ මම මෙයාව උපාදාන කරගෙන මෙයා පස්සේ යනවා. එයා කිසියම් ආකාරයක වින්දනයක් නිසා ඒ පස්සේ යනවා පන්නන. උපාදානයේ ලක් වෙච්ච පුද්ගලයාට හරි කරදරයක් මේ මිනිස්සයා පස්සෙන් එනවා. නැත්තම් මේ සත්‍යය පස්සෙන් එනවා. නිදහස නැහැ. දෙන්නම දුකට වැටෙනවා. උපදි දුක්ඛස්ස මූලං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. එතකොට නිවන ගැන කියනකොට කියනවා උපදි පටි නිස්සබ්බෝ අපි මේ කතා කරන්නේ අර විරාග සංඥාවයි නිරෝධ සංඥාවයි. ඒ එතෙන්දී නිවන ගැන කියන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සබ්බෝ. නිවනේ ස්වභාවය එහෙමයි. නිවනටපත් වුණු අය උපාදාන කරගන්නේ නැහැ. ඒගොල්ලෝ ළඟ කැමැත්ත තියෙන්න පුළුවන්. අකමැත්ත තියෙන්න පුළුවන්. තෝරා ගැනීම තියෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පවා තෝරා ගැනීම කළා. උන්වහන්සේට ආරාම ගොඩාක් තිබුණා පූජා කරපු. උන්වහන්සේ වැඩි කාලයක් වාසය කරන්න තෝරාගත්ත සමහර ආරාම. ඒ ප්‍රශ්නයක් නෑ ඉතින්. එතන පහසුකම් තියෙන්නේ නැති මොනවා හරි තියෙන්නේ නැති. අපිට පේනවා වැඩි කාලයක් වාසය කරන්න තෝරාගෙන තියෙන ජීතවනර. තෝරගත්තට ප්‍රශ්නයක් නැහැ. උපාදාන කරන්නේ. හරි නිදහස් එතන ඉතින්. පහසුව නිසා වාසය කරන්න දුන්නා. ඇඳුමක් තෝරා ගන්න පුළුවන්. උන්වහන්සේ බොහොම සරල ජාම ඇඳුමක් තෝරගත්තා. ඒ වකට ඉන්දියානු සමාජයේ තිබිච්ච ඇඳුම් වලින් පහසු ඇඳුමක් තෝරගත්තා. නමුත් ඒක දැඩිව මේ ඇඳේ නැහැ. Tamange ශාවකයන්ට කිව්වේ නැහැ මේ ඇඳුම අඳින්න ඕන වෙන වෙන එකක් අඳින්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් සරල ජාම ඇඳුමක් උන්වහන්සේ තෝරගත්තා. සමහර විට මහා ගස්ස පහඳුරුන්ගේ ඇඳුමට කැමතියි කියලා ඒක ඉල්ලගත්තා. කස්සපගේ සිවුර මගේ සිවුරට වැඩිය. හොඳයි වගේ කැමතිද මේක මාරු කරගන්න? ඉල්ලගත්තා ඉතින්. හා නෑ. හැබැයි ඒකම ඕන. ඒක පස්සේ පන්නන්නේ එහෙම එකක් නෑ. කියන දේ පරිහරණය කරන්න පුළුවන්, තෝරගන්නත් පුළුවන්. නමුත් ඒක උපාදාන කරන්න ඒක මත් වෙන හින්නේ පස්සේ පන්නන්නේ ඒකම ඕනේ ඒක නැතුව බෑ ආදි වශයෙන් ඔය දැන් අපි කැමැත්ත ගැන කතා කරේ ඕකේ අනිත් පැත්ත කාමයට වැටෙනවා අකමැත්ත ඒකත් අපි කතා කරන්නේ අකමැත්ත අකමැත්ත තියෙන්න පුළුවන් විවිධ හේතු නිසා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට ආහාර පාන වලට ඇඳුම් පැළඳුම් වලට අපි අකමැත්ත තියෙන්න පුළුවන් ස්ථාන වලට අකමැත්ත තියෙනවා. පුද්ගලයන්ට අකමැත්ත තියෙනවා. ඒ කියන්නේ අපි මනාපයක් නැහැ කියන එකනේ. එතකොට මේක ප්‍රශ්නයක් නෑ ඒක ධර්මතාවයක්. මේ කැමැත්ත සහ අකමැත්ත ධර්මතාවය. නමුත් අකමැත්තෙහි ඇලීම අන්න උපාදානයේද. අකමැති කියලා ඒක මත් වෙන හෙන්නේ නැහැ. මම ඒකට අකමැති ඉතින්. අකමැති දෙයින් මම දුරස් වෙලා ඉන්නවා, ඈත් වෙලා ඉන්නවා. ඒකමත් වෙන හින්නේ නැහැ. අකමැති එක තියෙන්න බෑ, අකමැති මිනිහා ඉන්න බෑ. එහෙම පටන් ගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. දැන් මම යමක් යම් දෙයක් අකමැති කියලා ඒක විනාශ කරන්න බෑ. ඒක ඉතින් මම අකමැති නම් මට පුළුවන් අකමැති දෙයින් ඈත් වෙලා ඉන්න. එහෙම නැත්නම් ඒක ඇතින් තියන්න පුළුවන් නම් මට පුළුවන් ඒක සුදුසු තැනකින් තියන්න. මේක මෙතන තියනවට මම කැමති නෑ. ඒක නිසා අතන තියන. කමක් නෑ. මම බැරි නම් ඉතින් Taman එක්ක එතනින් ඉවත් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒක දැඩිව උපාදාන කරගන්න මේකට මම අකමැති මේක තියෙන්න බෑ මේක තියෙනවා නම් මම ඉන්නේ මම ඉන්නෝ නම් මේක තියෙන්න බෑ අන්න උපාදාන. පුද්ගලයන්ට ගියාමත් එහෙම. පුද්ගලයන්ට සම්බන්ධයෙන් අපිට තියෙන්න පුළුවන් අකමැත්ත කියන එක. කාමයට අයිති දෙයක් අකමැත්ත කියන. එතකොට අකමැති අය ඉන්න පුළුවන් යුද හේතු නිසා ඒගොල්ලන්ගේ හැසිරීම රටා කතා භාෂාරියාවන් ආදී මොන හරි දෙයක් නිසා වෙන්න පුළුවන් මේ අකමැත්තෙන් කමන්නේ ඒක අකමැති අපි අකමැති වුණාට ඒගොල්ලෝ ඉන්න ඕනනේ. අපිට පුළුවන් ඕනනම් ඒ ඒ ඒ අයගෙන් අයින් වෙන්න පුළුවන්. ඒ අයව අපෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක ගැටලුවක් ඇති නොවන විදිහට අයින් කරන්න පුළුවන්. එහෙම පුළුවන්. නමුත් ඒ මැත්තේ නැහින්නේ. උපාදාන කරගන්නේ, දැඩිව ගන්නෑ. අකමැත්තෙහි දැඩිව ඇලෙන, දැඩිව ගන්න. ගත්තම තමයි රණ්ඩු හරුව ප්‍රශ්න ගැටලු ඔක්කොම එන්නේ ඔය අකමැත්ත දැඩිව ගත්තමනේ. ඒ දැඩිව ගන්නවා. අකමැත්ත උපාදාන කර ගමම්ම ගැටුමට යනවා. කැමැත්ත උපාදාන කර ගමම්ම රාගයට යනවා. තද ඇලීමට යනවා. ඉතින් පොරේ. පැස් කරගන්න, එකතු කරගන්න, මගේ කරගන්න, මට ඕන හැටියට තියාගන්න. ඉතෝය ඔය ගැටලු අපි දකිනවා. උපාදාන. එකයි උපදි දුක්ඛස්ස මූලං කියලා. යමක් කොයි විදියට දැඩිව ගත්තොත් දැඩිව ග්‍රහණය කරගත්තොත් ඒක දුකට හේතුවක්. ඉතින් ඕක අපිට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි මේ පඤ්ඤා, අභිඤ්ඤා, පරිඤ්ඤා වශයෙන් අපේ අවබෝධය දිනු කිරීම මේ මේ කතා කරන්නේ. ගාක්ම අපි අපේ ප්‍රායෝගික ජීවිතයට දාලා බැලුවොත් අපිට ඕවා හොඳට අවබෝධ කරගන්න පුළුවන්. අපි මේ දුක් විඳිනවා නම් විඳින්නේම දැඩිව උපාදාන කරගත්ත දේවල් වලින්. උපාදාන කරගත්තේ නැති දේවල් වලින් අපි දුක් විඳින්නේ නැහැ. දැන් මේ ශරීරය වුණත් බලන්න අපි හැමෝටම රූපකායක් තියෙනවනේ. මොන මොන වයස් වල හරි අපි ඉන්නවා. මේ අපේ ධම් සභාවේ ධර්ම සාකච්ඡාවේ ඉන්න අපි දිහා බලන්න. ඒක ඒක වයස් කාණ්ඩවල ඇත්ත. අපිට ශරීරයක් තියෙනවා, රූපකායක් තියෙනවා. ඒ රූපකාය විවිධ මට්ටමින් පවතිනවා. ඉතින් සමහර විට නිරෝගීවත් තියෙනවා, ලෙඩ වෙනවා. වයසට යන එක නම් කොහොමවත් නතර කරන්න බෑ. ජරා කියලා අපි ඒකට කියන්නේ දි รา පත් වීම. ඉතින් ඔය ඕකේ අපි මනාප ලක්ෂණක් තියෙනවා අවනාප ලක්ෂණක් තියෙනවා. දැන් තමන්ගේ ශරීරය දිහා බලන්න. ඔය ශරීරයේ අපේ අපි අපේ ශරීරය ගත්තම ඕකේ මනාප ලක්ෂණ විතරක්ම නෙමෙයි තියෙන්නේ. අමනාප ලක්ෂණ මතුවෙනවා. නැත්තම් පවතිනවා. ඉතින් ඒක තමයි කාම කියන්නේ. කැමැත්ත සහ කැමැත්ත දෙකම කාම. නමුත් අපි ඕක උපාදාන කරන්නේ මගේ ශරීරයේ මෙන්න මේ විදිහටයි මේ මේ දේ තියෙන්න ඕන. මේකට මම කැමතියි. මේ විදිහට තියෙනවා නම් කැමතියි කියලා. ඒක දැඩිව ගන්න. එහෙම තියෙනවා නම් හොඳයි. මේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ දැඩිව නොගන්නා වූ ස්වභාවය පාදාන කරන්නේ හැබැයි මේ මේක මෙහෙම තියෙනවා නම් හොඳයි. අනිත් පැත්තට මගේ ශරීරයේ මෙන්න මේ මේ දේවල් නොවෙනෝ නම් හොඳයි නොතිබෙනෝ නම් හොඳයි. නමුත් ඒක දැඩිව ගන්න. දැඩිව ගත්ත ගමන් මොකද වෙන්නේ? අපි ඔය අපි කැමැති අකමැති කියන දේවල් අපේ කැමැත්තට අකමැත්තට අනුව පවතින්නේ. ඒවා වෙනස් වෙනවා. අනිත්‍ය ළඟට ගිහිල්ලා තමයි අපේ කැමැත්තට අකමැත්තට උත්තර ඉල්ලගන්න වෙන්නේ. අපි මේකට කැමැතියි මොකද කියන්නේ? කාගෙන්ද මේ අපි අහන්නේ? අනිත්‍ය. අනිත්‍ය ධර්මතාවයෙන් අහනවා. මෙන්න මේ දෙයට මං කැමතියි. අනිත්‍ය ධර්මතාවයේ අපිට දෙන උත්තරේ මොකක්ද? ඔබ ඒකට කැමති වුණාට කරන්න දෙයක් නැහැ මම ඕක වෙනස් කරනවා. වෙනස් කරනවා. ඔබ කැමති වෙන්න පුළුවන් ඒකට ඒ වුණාට මම මගේ හැටි එහෙමයි. ඕනම කෙනෙක්ගේ කැමති ඕනම කෙනෙක් කැමති වෙන දේ මම වෙනස් කරනවා. ඒ අනිත්‍ය ධර්මතාවය. විපරිණාමය ළඟට ගිහිල්ලා අහපුවම මම මේකට කැමතියි. කැමති වුණාට කමන්නේ මම ඕකේ ওই කැමති ලක්ෂණේ ටික ටික වෙනස් කරනවා. එතකොට ඔබට ওই ওই පිළිබඳව තියෙන කැමැත්ත නැති වෙලා යයි. මේ පරිණාමය අපිට එහෙම කියනවා. සමුදේ වය ළඟට ගිහිල්ලා ආපුවම මම මේකට කැමතියි. ඔව් ඔව්. හැබැයි මම ඕක අවසන් කරනවා නිමා කරනවා. මේ පාඩට මම කැමතියි. ඔව් කමක් නැහැ. හැබැයි මම ওই පාට නැති කරනවා යම් වෙලාවක. පාට නිමා කරනවා. වය. අනේ එහෙම කරන්න එපා කියලා අපිට කියන්න පුළුවන්. බැ. එහෙනම් අන්න අපේ කැමැත්ත අපි ගෙනියනවා අර පොදු ලක්ෂණ ළඟ. සලක්ෂණේ තමයි අපේ කැමැත්ත සහ අකමැත්ත. අපි එහෙම ගමු. ඒක අපි ගෙනියනවා අර පොදු ලක්ෂණ ළඟ. මෙන්න මම මේකට කැමති අනිත්‍ය ධර්මතාවය මොකද කියන්නේ? අනාත්ම ධර්මතාවය මොකද කියන්නේ? විපරිණාම ධර්මතාවය මොකද කියන්නේ? සමුදේවය ධර්මතාවය මොකද කියන්නේ? පටිච්ච සමුප්පන්න ධර්මතාවය මොකද කියන්නේ? මේ පස් දෙනාගෙන් අපි අහන මේ කැමැත්ත. අපේ කැමැත්ත ඉදිරියේ තියෙන. ඒගොල්ලෝ ඉතින් පොදු උත්තර තමයි දෙන්නේ. අකමැත්ත ඉදිරියේ තියලා අහනවා මම මේකට අකමැති මොකද කියන්නේ? ආ මම ඒක වෙනස් කරනවා. ඒක විපරිණාමයට පත් කරනවා. ඇති කලා වගේම නැති කරනවා. ඔබේ කැමැත්තට අනුවම පවත්ව ගන්න මම ඉඩ දෙන්නේ නැහැ. මට ඉඩ දෙන්න බෑ. මෙන්න මේ විදිය. මේවා තමයි පොදු ලක්ෂණ. ඉතින් ඕක තේරුණයින් පස්සේ අපිට තේරෙනවා එහෙනම් මේක දැඩිව ගත්තට වැඩක් මම මේකට කැමති. කැමති වුණාට මේකේ දැඩිව මේ කැමැත්ත දැඩිව ගත්තට වැඩක් මොකද මේ මං කැමති කියන දේ වෙනස් වෙනවා. ඒක හරි පුදුම විදියට වෙනස් වෙනවා. කැමතේ කියන දේ වෙනස් වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මගේ කැමැත්තක් වෙනස් වෙනවා. මේකේ සියුම් පැත්ත අන්න ඒකයි. ඕකේ මොකක් වෙනස් වෙලාද කියලා සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ. මම මේ කැමති වෙච්ච පුද්ගලයා වෙනස් වෙලාද, ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුව ස්ථානීය වෙනස් වෙලාද? එන්නත මගේ කැමැත්ත වෙනස් වෙලාද? ඔය දෙකම වෙන්න පුළුවන්. මම යම් පුද්ගලයෙකුට කැමතියි කියලා හිතමු. එයාගේ ගති ගුණ හරි හැඩරුව හරි එයා ක්‍රියා කරන ආකාරය හරි මොනවා හරි දෙයක් නිසානේ අපි කැමති වෙන්නේ. නමුත් ඒ පුද්ගලයාගේ ගති ගුණ හැඩරුව ක්‍රියාකාරීත්වය විපරිණාමය වෙනවා වෙනස් වෙනවා. ඒක විදිහට පවතින්නේ නැහැ. එතකොට මට මොකද වෙන්නේ? ඔන්න ඔතෙන්දි තමයි මට දුක අර වෙනස් වීම නිසා. ඉතින් වෙනස් වීම ස්වභාවික දෙයක්. අපි සාමාන්‍යයෙන් කියන්නේ බෑ එහෙම වෙනස් වෙන්න බෑ. වෙනස් නොවී තියෙනවා. මේ අසුතව පුදුජන ගතියනේ සුතවාදී ශාවක වුණාම අපි ওই වෙනස් වීම අනිත්‍ය පිළිගන්න. විපරිණාමයේ ප්‍රමාණිකෝලව සිදු වීගෙන යන මොහ පුරායාම පිළිගන්න. ඇති වුණා වගේම නැති වෙනවා කියන එක පිළිගන්න. මේ මට්ටමට ආපුවම ගැටලුවන්නේ. මේ මට්ටමට එන්න තමයි අපි මේ මේ උත්සාහය දරන්නේ මේ භාවනාව කරන්නේ. මේ චිත්ත භාවනාව මේ පඤ්ඤා භාවනාව කරන්නේ. මේ අත් වශයෙන් මෙතන යන්නේ මේ මට්ටම් වලට එනකොට පඤ්ඤා භාවනාවක් කෙරේ. ප්‍රඥාව දියුණු කිරීමක් කෙරේ. අර සංඥාව පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා මට්ටමට වර්ධනය කිරීමක් මේ අප කරන්නේ. ඉතින් ওই විදිහට උපදී බවට පත්වන්නේ උපාදාන කරගත්තොත් එහෙම නැත්නම් මේ ලෝකේ පවතින කිසි දෙයක් උපාදාන නෙවෙයි. අපිට මෙතෙන් තව ඉතා වැදගත් සූත්‍රයක් මම මුක්තා දක්වන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙන මේ උපාදානීය උපාදානීය සූත්‍රයට අපි මදක් අවධානය යොමු කරොත් එහෙම මේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ මෙහෙම පැහැදිලි කරනවා. උපාදානීය සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයේ කියවලා බලන්න පුළුවන් ওই සූත්‍ර. බොහොම කෙටි සූත්‍ර. සරත් නුවර දේවගම් වෙහෙරදී බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරන ශ්‍රාවකයන්ට උපාදානීයේච වික්කවේ ධම්මේ දේශස්සාමි උපාදානංච මම උපාදානීය දේවලුත් උපාදානයක් කියන දෙකම පැහැදිලි කරන්නම් කියලා. අන්සුනාට ඒක අහගන්න කියලා. කතමේච භික්කවේ උපාදානීය ධම්ම. අපි මේ දැඩිව උපාදාන කරගත්ත දේවල් මොනවාද? උපාදාන කරගන්න දේවල් මොනවාද? ධම්මා කියන්නේ දේවල් කියන එක. රූපම් භික්කවේ උපාදානීයෝ ධම්මෝ. රූපය උපාදානීය ධර්මයක්. කියන්නේ දැඩිව ගන්න මනුස්සෝ දැඩිව තදින් හිත තදින් ඇලෙන ගැටෙන දෙයක්. උපාදාන කිව්වම ඇලීම විතරක් නෙවෙයි ගැටීම මුලාව තුනමයි තියෙන්නේ. තදින් ඇලෙන ගැටෙන මුලා වෙන දෙයක් රූපය. ඔන්න උපාදානීය ධර්මය. ඊළඟට යෝ තත්ත චන්දරාගෝ තන්තත්ත උපාදාන. ආ උපාදානීය ධර්මයට උපාදාන වීම කියලා කියන්නේ අන්න ඒ රූපයට චන්දරාගෝ. කැමැත්තයි කැමැත්තෙහි දැඩිව ඇලීමයි. චන්දරාග. සංතත්ත උපාදාන. ওই විදිහට අනිත් හතරක් කියනවා. වේදනා වික්කවේ උපාදානීයෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ සංතත්ත උපාදාන. සංඥා සංකාර විඥාන. විඥානං උපාදානීයෝ ධම්මෝ යෝ තත්ත චන්දරාගෝ තන්තත්ත උපාදානං මේ කිව්වේ මොනවා ගැනද පංචස්කන්ධය ගැන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කෝ උපාදානීය ධර්ම උපාදාන නෙමෙයි ඒක නිසා ඔය පංචස්කන්ධයේ කිසිම ගැටලුවක් තියෙන එකක් නෙමෙයි ඒවා ධර්ම හැබැයි අපේ අවිද්‍යාව නිසා අපි ඕවා කෙරෙහි ඡන්ද රාගය ඇති කරගන්න. දැඩිව බැඳෙනවා. ඕවයි තියෙන අස්සාදනීය ලක්ෂණය නිසා අපි එක පැත්තකින් ඕව මම මගේ කරගන්න මට ඕන හැටියට පවත්ව ගන්න උත්සාහ කරනවා. අනිත් පැත්තෙන් ඕවයි තියෙන ආදීනව නිසා ඕවෙන් ඇති කරන යම් යම් අහිතකර බලපෑම් නිසා ගැටෙනවා. ඒක නිසා මෙතෙන්දී අපි අවබෝධ කරගන්න ඕන මේ දේශනාවට අනුව ගත්තොත් පංචස්කන්ධ උපාදානීය ධර්ම. නැතුව පංචස්කන්ධ කියන්නේ උපාදාන නෙවෙයි. උපාදාන කරගත්තොත් තමයි ඒව උපාදානීය උපාදානස්කන්ධ බවට පත් වෙන්නේ. ඒ ඒ පංචස්කන්ධ පිළිබඳ චන්දරාගය ඇති කරගත්තා. ඉතින් ওই විදිහට පුළුල් ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරනවා. ඉතින් අපි උපදීපටි නිස්සග්ගෝ කියන කාරණය තමයි අද විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඉතින් මේ උපදී පටිනිස්සග්ග උපාදාන කර ගැනීමෙන් තොර වීම. එතකොට අපි කලින් කතා කරා මේ කාම උපාදාන ගැන විතරයි අපි ටිකක් කතා කරේ වැඩිපුර කතා කරේ කාම උපාදාන පිළිබඳව. කාම උපාදාන විතරක් නෙවෙයි උපාදාන තවත් පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ. මේ විත්ති උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන ආදී වශයෙන් උපාදාන තවත් දේවල් අපිට පැහැදිලි කරා. ඉතින් ඒවත් අපිට තේරුම් ගන්න පුළුවන්. විත්ති උපාදාන කියන්නේ යම් යම් මති මතාන්තර කියන ඒවානේ ඒවා ඉතින් ඇති වෙන්න පුළුවන් නේ ලෝකෙ. යම් කෙනෙකුට යම් දෙයක් පිළිබඳව මතයක් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිත් යම් යම් දේවල් පිළිබඳව මත අදහස් ඉදිරිපත් කරනවානේ. මේ ඉදිරිපත් කරන්න බාධාවක් නැහැ. තම තමන්ගේ දැනුම් තේරුම් අනුව, වැටහීම් අනුව මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට ඒවට තමයි දික්ටි කියන්නේ. දෘෂ්ටි. මති මතාන්තර අදහස් විශ්වාස පිළිගැනීම. ලෝකෙ තියෙනවා දික්ටි තියෙනවා. කවදා? නමුත් ඒවා දැඩිව ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. යම්කිසි මතයක් අදහසක් ඉදිරිපත් කරපුවාම ඒක දිහා අපි ටිකක් විවෘතව බලන්න. ඒක හරිද වැරදිද කියලා. මේ මේ අනුන්ගේ මත අදහස් සුදහස් කියන විතරක් නෙවෙයි. Taman ඉදිරිපත් කරන මතය අදහස විශ්වාසය පිළිගැනීම දිහත් එහෙම බලන්න ඕනේ විවෘතව බලන්න. මතයක් දැරීම අදහසක් දැරීම ප්‍රශ්නයක් නැහැ. ඉක්කි. නමුත් උපාදාන කරන්න ඕනේ නැහැ. ඒක ඔය දැඩිව ගන්න ඕනේ මගේ මතේම හරියි. ඔයාගේ මතේ වැරදි. එහෙම නෑ. මගේ මතේත් යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අනිත් එක්කෙනාගේ මතේත් යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ විදිය. ඒක නිසා ඒවා දැඩිව ගන්නෙ නෑ. දැඩිව ගන්නෙ නෑ. දික්ටි. දික්ටි තියෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ආර්ය ශාවකයෝ වුණාම මිත්‍යා දික්ටි අයින් කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. මේ සම්මාදිට්ඨියවත් දැඩිව ගන්න. දැඩිව කියන්නේ ඒක උපාදාන කරගන්නේ තමන්. අපි හිතමු අපිට හරි දැක්මක් තියෙනවා. අනිත් එක්කෙනාට හරි දැක්ම නැහැ. එතකොට ඒ ඔයාගේක වැරදි මගේ එකමයි හරි කියලා ඒක දැඩිව ගන්න. ගත්තොත් ඒක තමන්ට දුක පිණිස පවතිනවනේ. මගේ මතය තමයි හරි. මේ මාත් එක්ක ඉන්න අනිත් මිනිස්සයා මගේ අදහස පිළිගන්නේ නැහැ. කියලා තමන්ගේක සම්මාදිට්ඨිය වුණ දැඩිව ගත්තොත් වෙන උපාදාන කරුවොත් ඒ දුකට හේතුයි. ditthi උපාදානයේදී සම්මා මිච්ඡා කියලා කතාවක් නැහැ. මොක දැඩිව ගත්තත් උපාදාන කරුවොත් එහෙම තමයි. ඉතින් අපේ වෙනස තියෙන්නේ ආර්ය ශ්‍රාවකයෝ වුණාම අපි මිච්ඡා දිට්ඨි ගන්නෙ නැහැ. සම්මා දිට්ඨිය තුල අපි ඉන්නේ. මොකද සම්මා දිට්ඨිය උපාදාන කරන්නේ. මොන දිට්ඨිය උපාදාන කරුවොත් උපදී දුක්ඛස්ස මූලං තමයි. ඒ නිසා අපි යහපත් දැක්ම තුල ඉන්නවා. අනිත් එක්කෙනාට ඒක කියලා දෙනවා, තේරුම් කරලා දෙනවා. පිළිගන්නේ නැත්නම් ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි අපේ එකමයි හරි අනිත් එක වැරදි මේකම ගන්න ඕන මේකම පිළිගන්න ඕන කියන තැනට යන්නේ එතෙන්ට ගිය ගමන්ම මේ උපාදාන කරගත්ත තමන්ගේ දෘෂ්ටිය මත් වෙන හැෙන්න පටන් ගන්න. එහෙම නැහැ. නිවෙන්නේ හැටි කොහොමද? නිත්‍ය උපාදානය කරන්නේ උපදී පටිනිස්සබ් ඊළඟට සීලබ්බත උපාදාන මම මේ උපාදාන සූත්‍රය අනුව බුදුරජාණන් වහන්සේ හතර ආකාරයකින් මේවා පැහැදිලි කරන්න උත්සාහ කළා. සීලබ්බත උපාදාන කියන්නේ යම් යම් මනුස්සය ළඟ තියෙන්න පුළුවන් යම් යම් සීල වෘත. ඒ කියන්නේ සරලව දුවත් යම් යම් චර්යා රටාවන් තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. කතා කරන පිළිවෙල, ක්‍රියා කරන පිළිවෙල, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරන පිළිවෙල. කොහොමනේ ඕවනේ මේ සීල ආදී දේව සීල වෘත, සීලබ්බත තේන පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් බෞද්ධ අය හැටියට වෘත ගන්නෙ නැහැ. අපේ සීලයක් අපිට තියෙනවා. ආර්ය සීලයක්, කුසල සීලයක් තියෙනවා. අපි ඒකත් උපාදාන කරන්නේ. මේකමයි හරි අනිත් ඒවා වැරදි අනිත් මනුස්සයට බල කරන්නේ මේකම ගනින් මං ගන්න එකම නැත්තම් තමන්ගේ සීලය අත්ුක්කංශණය කරගන්නේ උපාදාන කරගත්තා මම අරයට වැඩිය සීලවන්තකමින් වැඩි අරය අඩු මම රකින්නේ අහවල් සීලය එයා රකින්නේ මේ සීලය ඉතින් ඒ ඒ එහෙම කියන්නෙම අර උපාදාන කරගෙන සීලයක් තියෙනවා නමුත් ඒක උපාදාන කරගෙන එහෙම නැත්නම් වෘතයක් මොනහරි චර්යාවක් පිළිවෙලක් මේක උපාදාන කරගන්න අවශ්‍ය නැහැ. ඔය පිළිවෙල වුණත් පිළිවෙල කියලා කියන්නේ අපි දැන් සමහර වෙලාවට අපේ කාලසටහනකට වැඩ කරන ඒවා හොඳයි. නමුත් ඒ විදිහටම වැඩ කෙරෙන්න ඕනේ, ඒ ආකාරයටම වැඩ කෙරෙන්න ඕනේ කියලා දැඩිව ගත්තොත් එහෙම ඒක මත්තේ නැහෙන්න ගත්තොත් ඊට පස්සේ ඒක Tamanටම කරදරයක් වෙයි, අනුන්ට අනිත් අයටත් කරදරයක් වෙයි. එහෙම වෙනවා. එහෙම වෙන්නේ. ඉතින් එහෙම එකක් නෑ. සීල වෘත තියෙන්න පුළුවන්. ඒවා අපි උපාදාන කරන්නේ අපි දැඩිව ගන්න. ඒවා එක්ක ගැටෙන්නේ නෑ, ඇලෙන්නේ නෑ, මුලා වෙන්නේ නෑ. උපාදානයේ ස්වභාවය තදින් ගැටෙන, තදින් ඇලෙන, තදින් මුලා වෙන ස්වභාවය. සීල වෘතේ. සීලබ්බතු උපාදාන අත්වාද හතරවෙනි කාරණේ ඇටියට කියන අත්වාද උපාදාන අත්වාද කියන්නේ ඉතින් තමන් කේන්දර කරගත්ත අත්ත කියන්නේ තමන්නේ මමත්වයේ කේන්දර කරගත්තා වූ යම් යම් වාද මති මතාන්තර අදහස් දැන් විශේෂයෙන් තමන් කේන්දර කරගෙන ඇති කරගන්නා වූ අදහස් උදාස් මම නම් කියලානේ අපි පටන් ගන්නේ අත්වාදයක් පටන් ගන්නෙ. මම නම් මෙහෙමයි කරන්නේ. මම නම් මෙහෙමයි කියන්නේ. මම නම් මෙහෙමයි හිතන්නේ. ආදි වශයෙන් කියලා. මම නම් මෙහෙම කරනවා. මම නම් මෙහෙම මම නම් Taman මූලික කරගෙන යන සංකල්ප වාද විවාද අදහස් නැති මතාන්ත ඉතින් ඒක ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. <clears throat> ලෝකේ තියෙන්න පුළුවන්. නත්තවාද. <clears throat> මේ <clears throat> දේවල් තියෙන්න පුළුවන්. තමන්ටත් තියෙන්න පුළුවන්. වෙනත් අයටත් තියෙන්න පුළුවන්. නමුත් ඒව උපාදාන කරගන්න අවශ්‍ය නැහැ. උපාදාන කරගත්ත ගමන්ම ඒක දුකට මුලක් බවට පත් වෙනවා. ඒක ගැටුමට ප්‍රශ්නවලට යනවා. හරියට අත්වාද උපාදාන තියෙන මිනිස්සුන්ට උන්වා ගැටුම් හැදෙනවා. ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒ වගේ. මේ වගේ දේවල් තියෙනවා. දේශපාලනික වශයෙන් බලන්න මිනිස්සු ගැටෙන්නේ නැහැ කියලා ආගමික වශයෙන් ගැටෙන්නේ මේ අත්වාද උපාදාන නිසා. තව කෙනෙකුට දේශපාලන මතයක් දරන්න අත්වාදයක් දරන්න එයා කැමති මතයක් අදහසක් දරන්න පුළුවන් නේ. ඒක ඒක ලෝකේ එහෙම ඉඩක් තියෙනවනේ. ඒක ස්වභාවිකයිනේ. නමුත් Taman දරන මතේ දැඩිව ගත්තොත් අත්වාදයේ උපාදාන කෙරුවෝ. මේ වගේ අදහස මේකට අනිත් එක්කෙනත් එන්න ඕන, එයත් ඉන්න ඕන. අත්වාද උපාදාන. ඊට පස්සේ ආගමික මත බලන්න. සමහර අය මිනි මරනවානේ ආගමික මත නිසා. අපේ ආගම අපි අදහන ඇදහිල්ල විතරයි අදහන්න ඕන අනිත්‍යය අදහන්න බෑ අනිත් මතිමතාන්තර බෑ මේකම අදහන්න ඕන මේකමයි හරියි අත්වාදයේ බවට පත් කරගන්නවා. ඒ තමන්ගේ ආගමික මතය, දේශපාලන මතය. නේ? ieval දොරවල් වල උනත් ප්‍රශ්න ගැටලු හුඟක් ඇති වෙන්නේ හේතුව ඕකනේ. සාම්පූර්ෂ අත්වාද උපාදානය කරගෙන තියෙනවා නම් ඉතින් හරි ගැටලුවක්. ඇයි එයා එයාගේ මතේ එයා කියන දේම හරිනේ අනිත් අය කියන දේ වැරදි. ඒ අනිත් අයට හරි කරදරයක්. භාර්යාව අත්වාද උපාදානයට ඇවිල්ලා තියෙනවනම් ඒක හරි කරදරයක්. එහෙම නෙමෙයි මගේ අදහස නම් මේක අනිත් එක්කනටත් අදහසක් දරන්න මතයක් දරන්න අයිතිය තියෙන. ඒක මම පිළිගන්නවා. මගේ අදහස නම් මේකයි. මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් නරකයි. මේක නොවිය යුතුයි, මේක විය යුතුයි කියන එකයි මගේ අදහස. නමුත් මම ඒක දැඩිව ගන්නෑ. දැඩිව ගත්තොත් පළමුවෙන්ම Tamanටනේ ඒකේ දුක එන්නේ. ඒ Taman දැඩිව ගත්ත මතේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණාම ඊට අනුගත කරගන්න බැරි වුණාම අනිත් පුද්ගලයව ඒක එතෙන්දලා ප්‍රශ්නේ. තමන්ගේ මතේ දැඩිව අරගත්තම ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ඒක තමන්ට දුකයි. අනිත් මිනිස්සයව ඒකට පොළඹවා ගන්න යොමු කරගන්න බැරි වුණාම එතන ගැටුම්. ඒකයි මේ අත්වාද උපාදානවල තියෙන ප්‍රශ්න. ඉතින් මොන විදිහට මේ උපාදාන කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ මේ ගැටලුව මේ අරුබුදේ මේ ප්‍රශ්නය. උපදි දුක්ඛස් මූල. ඒ නිසා අපේ තියෙන නිරුපදි. නැත්තම් උපදි පටි නිස්සග්ගෝ ඔය නිවීම සැනසීම එන්නේ එතනින්. නිවන් දැක්කම උපදී අයින් වෙනවා නෙමෙයි. උපදී අයින් කරපුවාම නිවෙනවා. උපදී තියෙනකන් නිවීමක් නැහැ. පස්තු වෙවි තමයි ඉන්නේ. ඒක. නිවන් දැක්කම මේව වෙනව නෙමෙයි. අපි ඔබ වරද්දලා අනිත් පැත්තට නේ කියන්නේ. නෑ. උපදී අත්හැරියොත් එයා නිවෙනවා. නියුණු කෙනෙක් සැනසුණු කෙනෙක් බවට පත් වෙනවා. සංකාර නිරෝධ කෙරුවොත් නියුණු කෙනෙක් වෙනවා. උපදීපටි නිස්සග්ගෝ උපදී අත්හැරියොත් නියුණු කෙනෙක් වෙනවා. තණ්හක්ඛය තෘෂ්ණාව දුරු කෙරුවොත් නියුණු නියුණු කෙනෙක් බවට පත් වෙනවා. විරාගෝ ඇලීම අත්හැරියොත් නියුණු කෙනෙක් ඒ නිසා මේ නිවන කියන එක මේ යම් යම් අකුසලතා බැහැර කිරීමෙන් ඇති වෙන තත්ත්වයක්. එහෙම නැතුව නිවන් දැක්කයින් පස්සේ අකුසල් බැහැර වෙනවා නෙවෙයි. ඒ නිසා අකුසල් බැහැර වීමම නිවන. දැන් මේ ගිරිමානන්ද දේශනාවට අනුව නිබ්බානං නිවන වෙන්නේ ওই විදිහට සංඛාර සමත කෙරුවොත් උපදීපටි නිස්සග්ගෝ උපාදානත් හැරියොත් සංහක්ඛයෝ තෘෂ්ණාව ක්ෂය කෙරුවොත් විරාගෝ රාගය දුරු කෙරුවොත් නිරෝධෝ අකුසලතා නිමා කෙරුවොත් නිබ්බානයි එහි ප්‍රතිඵලයක් විදියට තමයි නිවන. ඉතින් අපිට කරන්න තියෙන්නේ ওই ටික. මේ ප්‍රතිපදාව ඇතුලේ තියෙන්නේ ওই දේවල්. ඒ සංකාර, විසංකාර කිරීම. උපදි, නිරුපදි කිරීම. සංහාව දුරු කිරීම. රාගය විරාග කිරීම. මේ දේවල් තමයි අපිට කරන්න තියෙන්නේ. ඕවා කරන්නේ අපි මේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්. ගාම ප්‍රඥාව පැත්ත වර්ධනය කරගන්න අවශ්‍යයි. අපි දැනුම වර්ධනය කරන වැඩේ මේ නිරත වෙලා ඉන්න හුඟක්ම ප්‍රඥාව නෙවෙයි. ලෝකෙ දිහා බලපුවා මේ සුඟක් දැනුම වර්ධනය කිරීම පැත්තට වැටිලා ඉන්නේ. ඒ දැනුම ප්‍රඥාවෙන් තොර වුණොත් වෙන්නේ අර දැනුම උපාදාන කරගන්න. අද අපේ මාතෘකාව අනුව කිව්වොත් අපි අපි දැන් දැනුමක් ලබාගෙන තියෙනකොට දැන් දහම් දැනුම වුණත් එහෙම. දහම් දැනුම උපාදාන කරගත්තත් බලන්නවා. මේ ධර්මඥානය තියෙනවානේ. සක්කාය. ඒක උපාදාන කරගන්න. දහම් දැනුමක් තියෙනවා ඇත්ත. නමුත් ඒක උපාදාන කරගත්තා එතන නිවනක් නැහැ. දහම් දැනුම වුණත් උපාදාන කරගත්තොත් ඒක දුකට මුලක් වෙනවා. ඒක දුකට මුලක්. ඇයි? මට වැඩි දහම් දැනුම තියෙන කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? හරි. හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ? ඒ මොකද? අර Tamanට තියෙන දේ Taman උපාදාන කරගත්ත නිසා. ඒක නිසා උපදීපටි නිස්සග්ගෝ අපි තේරුම් ගත යුතු ඊටාම වැදගත් ගැඹුරු දෙයක් මම ඔය අවධානයට ලක් කළේ. හොඳයි. අදත් අපි මේ දස සංඥා වලින් මූලික සංඥා දෙකක් ඇසුරු කරගෙන විරාග සංඥාවයි නිරෝධ සංඥාවයි දෙක ඇසුරු කරගෙන මේ සාකච්ඡාව කළේ ඉතින් මේ සංඥා භාවනා කොටස අපි මේ දැන් යන්නේ යම් වේදේති සං සංජානාති කියලා යමක් විඳිනවද විඳීමත් එක්ක හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීම පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා වර්ධනය කරන්න පුළුවන්. වර්ධනය කිරීමටයි සංඥා භාවනා කියලා කියන්නේ. ඉතින් මුලදි මුලදි අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා කියලා මේ නාම රූප ධර්ම වල යථා ස්වභාවය පිළිබඳ අපි යම් අවබෝධයක් ඇති කරගත්තා. ඊට පස්සේ පහාන සංඥාවට ආවයි තාම වැදගත් සංඥාවක් ඒක. පහාන කියන්නේ බහැර කළ යුත්ත. මොනවද බහැර කළ යුත්තේ? බහැර කළ යුතු දේවල් කොහෙද තියෙන්නේ? ඒ මොනවද? ඒවා කොහොමද බහැර කළ යුත්තේ? ඒක තමයි පහාන සංඥා. ඉතින් ඔතෙන්දී අපි බහැර කළ යුතු දේවල් සෑහෙන ප්‍රමාණයක් දැන් අඳුනාගෙන අඳුනාගෙනමින් යනවා. එතකොට විරාග නිරෝධ සංඥා දෙකේ මුගක්ම කියවෙන්නේ බහැරකල යුතු දේවල්. සංඛාර, උපදි, තණ්හා මේ තමයි බහැරකල යුතු දේ. කොහොමද ඒවා බහැර කරන්නේ? මේ ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් එක තැනකින් අරගෙන තව තැනක තියනවා වගේ එහෙම කරන එකක්ද නැහැ. මේක ගැඹුරු අවබෝධයෙන් කළ යුතු දෙයක්. මොනවාද මේ සංඛාර මොනවාද මේ උපදී මොනවද මේ තණ්හා කියන්නේ? මේවා අපි අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන ඒවා දුකට මුල් වෙන ආකාරය තේරුම් ගන්න. තේරුම් අරගෙන තේරුම් ගනි ගන්නකොටම මේවයි තියෙන මේ අකුසල සංස්කාර ගති, උපාදාන ගතිය, තණ්හා ගතිය හේදිලා යන. මේ අනිත් දේවල් එහෙමම තියෙනවා. ඒව නැත්තේ නෑ. අපේ පංචස්කන්ධ එහෙමම තියෙන සලායතන එහෙමම ක්‍රියාත්මක වෙන බාහිරේ තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වටපිටාවේ ඉන්න අය ඒව ඒව එහෙමම තියෙන. ඒ දේවල් එහෙමම තියෙන. ඒවට මොකුත් වෙන්නේ අපි නිවන් දැක්කා කියලා. නිවන් දැකීම තුළ සිද්ධ වෙන්නේ අපේ අභ්‍යන්තරික වෙනසක්. ප්‍රධාන වෙනස තමයි බුද්ධිමය. බුද්ධ වෙනවා. බුදු වෙනවා. බුදු වෙනවා කියවම සමහරු බය වෙනවා. ආපෝ බුදු වෙන්න ඕන මේ ආරාසංක කල්පලක්ෂයක් පරිම පුරල ඕමද බුදු වෙන්නේ කියලා නෑ බුදු වෙනවා කියලා කියන්නේ අවබෝධ ඥානය ලබනවා කියන්නේ යථාව බෝධය යථා භූත ඥානය ඒක නොලැබ කාටවත් නිවන් දකින්න පුළුවන් කමක් නෑ බුදු වෙන්නම ඕන බුද්ධෝ මොනවද මේ බුදු වෙනවා කියලා කියන්නේ? අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න මේවා අවබෝධ කර ගැනීම බුදු වෙනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ අවබෝධ ඥානය ඇතිවීමත් එක්කම පුද්ගලයාගේ වෙනසක්. චර්යාත්මක අංශයේ වෙනසක් වෙනවා. දැන් වෙනද විදිහට නෙමෙයි කතා බහ කරන්නේ, හැසිරෙන්නේ වෙනසක් තියෙනවා. මේ පුද්ගලයා තුළ නිවීමක් සැනසීමක් අල්ලගෙන බදාගෙන නැහැ. ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. එහෙනම් ඇලෙනකොට එන දුක, ගැටෙනකොට එන දුක, මුලා වෙනකොට එන දුක ඒ පුද්ගලයා තුළ නැහැ. ඉතින් නිවීමක් තියෙනවානේ, සැනසීමක් තියෙනවා. නැද්ද කියලා බලන්න. ඕනම මිනිස්සෙකුට ඕක සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් ඕනම කෙනෙක්. එයාට මේ manussත්ව ප්‍රතිලාභය තියෙනවනේ. බුද්ධෝත්පාද කාලේ ඉන්නවනේ මේ ධර්මයේ තියෙනවනේ. මේක තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙනවනේ. එහෙම කෙනාට බැරි නෑ. පුළුවන්. ඒකට උත්සාහ කරන්නේ ඒ සඳහා. හොඳයි. මම හිතන අද සාකච්ඡා මගේ සාකච්ඡා කොටස මම මෙතකින් නිමා කරලා ඉතිරි කාලය අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව ලබා දෙන්න කැමතියි. මේ සාකච්ඡාවට යමක් එකතු කරන්න. අදහස් වශයෙන් හෝ ගැටළු ප්‍රශ්න වශයෙන් හෝ පැහැදිලි කිරීම වශයෙන් හෝ සාකච්ඡාවට එකතු වෙන්න කියලා මම අපේ කල්යාණ මිත්‍රයන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. වහන්සේ මම ඔබ වහන්සේගේ දේශනා ආන්න පටන් ගන්නට පස්සේ කටයුතු නාම දෝෂ කළ භාවනා කරන එකෝ එහෙන අධ්‍යාත්මික දියුණුවක් ලැබලා තියෙනවා ඒ වගේම ලොකු ගැටලුවකට මුහුණදිහත් වෙලා තියෙනවා ඉතින් ඒ කියන්නේ අපි ඉස්සර කරපු දේවල් වල නිසාරක් වෙනවා ඒ වුණාට මට දැන් දැන් තේරෙනවා ඒ විශාල දේවල් වලටත් මගේ අධික කැමැත්තක් ආපහු ඇති වෙනවා කියන එක. මේක මට තේරෙනවා සමහර අවස්ථාවල මගේ වීර්ය මධිකම කියන එක ඔබ වහන්සේට මට මොනහරි උපදේශයක් දෙන්න පුළුවන් නම් මම සාමාජික කරනවා ඒවා තමයි ඔව් විස්සරදී පිළිබඳ අධික කැමැත්තක් ඇති වෙනවා කියන එක ටිකක් සාකච්ඡා කළා අඳුනාගත යුතු දෙයක්. ඒක ඔබතුමී පෞද්ගලික සාකච්ඡාවකට එළඹෙනවද කියන කාරණේ මම ඔබතුමීට බාර දෙනවා. ඒක පොදුවේ මට මේ වෙලාවේ කියන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිස්සාරයි කියලා හඳුනාගත්ත නමුත් සමහර වෙලාවල් වලට මෙහෙම තියෙන්න පුළුවන්. නිස්සාර දේ නමුත් අප මත පැටවිලා තියෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ මම ගා උදාහරණයට ගන්න දෙයක් තමයි මේ අපි ගත කරන මේ සමාජ සමාජ කියන්නේ මේ කුටුම්බ ජීවිතය කියලා අපි ඒකට කියන්නේ පෞල් ජීවිතය කියලා අපි කියමු සිංහලෙන් පෞල් ජීවිතය කියන්නේ. පෞල් ජීවිතයත් තුලේ අපි පුද්ගලයන් සමග බැඳීම් වගකීම් යුතුයකම් වලින් යම් ප්‍රමාණයකට බැඳිලා මේ සමාජිකයන් සමහර වෙලාවට කරන කියන වැඩ හරි නිස්සාරයි කියලා අපිට තේරෙනවා. ඒ තේරුණාට අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ නිස්සාර දෙයට එක්තරා ප්‍රමාණයකින් මොකද්ද වගකීමක් දරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මම මේ කතා කරන දේ මම හිතන්නේ හැමෝටම තේරෙනවා. අපි ධර්මයට ආපුවම අපිට තේරෙනවා මහා නිස්සාර වැඩනේ මහා හිස් ශූන්‍ය වැඩනේ මේ කරන්නේ. වැඩකට නැති වැඩ නේද මේ කරන්නේ. අපිට තේරිලා තියෙන එක ඇත්ත. අපිට තේරිලා තියෙන නමුත් අපිට මේ නිස්සාර වැඩේට දක්වන දායකත්වයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන. ඒක 100ට කොටසක් අපිට කරන්න වෙලා මොකද ඒක හේතුව අපි සමාජගත සත්‍යය බවට පත් වෙලා තියෙන නිසා. විශේෂයෙන් මම මේ ගිහි ජීවිත ගත කරන නැත්තන්ගේ ජීවිත සම්බන්ධයෙන් මේ කාරණේ කියන්න ඕන මා සමග බොහෝ ඇත්තෝ ගිහි ජීවිත ගත කරන ඇත්තෝ ගිහි ජීවිතවල ප්‍රශ්න ගැටලු උඹා සාකච්ඡා කරලා තියෙන එතකොට අර අනිත් සමාජිකයෝ අපේ කුටුම්බ ජීවිතේ ගෘහ ජීවිතේ ෆැමිලි ලයිෆ් එකේ ඇතුලේ අනිත් තවත් මෙම්බර්ස්ලා ඉන්නෝනේ සමාජිකයෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත සහ අපේ ජීවිත එක යම් ප්‍රමාණයක යුතුයකමින් උපාදාන කරගෙන නෙමෙයි. නමුත් යුතුයකමින් බැඳිලා ඉන්නවනේ අපි. යුතුයකමින් බැඳිලා ඉන්න අවස්ථාවල ඒගොල්ලෝ කරන කියන නිස්සාර වැඩවලට හිස් ශූන්‍ය හිස් ඕලාරික වැඩවලට සමහර විට අපිට ටිකක් ඒවට උදව් කරන්න දායක වෙන්න සිද්ධ වෙනවා. ඒකට අර පරණ උදාහරණයක් තියෙනවා. ම්ම් අර වැඩි නායකයෙක්ගේ බිරිඳක් සිටියලු සෝතාපන්න කෙනෙක්. එයා ධර්මයේ ධර්ම මාර්ගයට ඇවිල්ලා එයා සෝවාන් කෙනෙක්. එහෙත් ඔහු වැඩි පුත්‍රයෝ ගොඩපොත් හිටිය වැඩි ස්වාමි පුරුෂයෙකුත් හිටියා. ඒකෝට ඒගොල්ලන්ගේ රාජකාරී ඒගොල්ලන්ගේ වෘත්තිය රජුරුවන්ගේ ප්‍රධාන මස් සපයන්න. මේ වැඩි නායකයා සහ වැඩි පුත්‍රයෝ ඔක්කොම ඒගොල්ලන්ගේ ප්‍රධාන රාජකාරියේ රාජකාරියක් කර අය. මේ රාජ්‍ය සේවයේ නිරත වෙලා හිටියේ. දේශි පාසු වැඩක් නෙවෙයි. මොකද්ද රාජ්‍යුට මස් හැපේ. ඉතින් බරපතල වැඩක් නේ රාජකාරියක්. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ රාජකාරිය. යෝලාරික පහත් වැඩක් කියලා අපි දන්නවා. වැඩි විරිඳ එයාට සිද්ධ වෙනවා. ඉතින් ඊට අදාළ අවියවුද ටික උදේට දෙන්න. මේගොල්ලෝ මස් කර්මාන්තයට යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන කෑම බීම ටික සූදානම් කරලා දෙන්න. ඒවා ටික කරලා දෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද? මේ ස්වාන් පුරුෂ භාර්යා දූ දරු මේ දරුවෝ මව සම්බන්ධ ඒ ඒ ෆැමිලි එකේ යුතුයකම් ටික කරන්න සිද්ධ වෙලා. ඉතින් මේ වගේ අවස්ථාවල අපි මේ මේක ස්වභාවයක් ධර්මතාවයක් හැටියට තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක අර ඕලාරික පහත් වැඩවලට තවදුරටත් යෙදෙන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක ගැන අපි නැවත වතාවක් මේ ඒ ගැන පසුතැවීමක් හෝ දුක් වීමක් හෝ කනගාටු වීමක් හෝ එහෙම නැත්නම් එවැනි කටයුතු කරන අය එක්ක අමනාප වීමක් හෝ ඇති කරගන්න අවශ්‍ය නැහැ. එතකොට ආපහු අපි දෙවනි වටේ ඒ කියන්නේ කුසලයේ තේරුම් අරගෙන දෙවෙනි වටයකින් අකුසලයට යෑමක් බවට පත් ඒක නිසා අපි එතෙන්දී බොහොම බුද්ධිමත්ව ප්‍රඥාවන්තව කටයුතු කරන්න වෙනවා. ඒකයි ඔය වගේ මම මේ උදාහරණයක් කිව්වේ. ඔබතුමීගේ පෞද්ගලික ජීවිතේ කාරණේ මම දන්නේ නැහැ. ඒක අපේ ඕනනම් පෞද්ගලික සාකච්ඡාවක් කරත හැකි. වෙලාවක් යොදාගෙන ඕලාරික පහත් දේවල් අවබෝධ කරගන්න සිටින නමුත් ඒවායේ නැවත යෙදෙන්න වෙනවා කියන එක ඇතුලේ තියෙන එක. එහෙම නැතුව අපි අර ඕලාරික දේ පහත් දේට නැමිලා නැඹුරු වෙලා ඒන් ලබන සුඛාස්වාදයක් විඳිනව නෙවෙයි. ඔය වගේ தත්ත්වයක් මේ ධර්ම මාර්ගය නැත්තන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා කියනවා. ඒ අවස්ථාවල ඒක මේ ලෝක ස්වභාවයක් ලෝක ධර්මතාවයක් හැටියට දැකලා පුළුවන් තරම් අවම සීමාවෙන් ඒකට දායක වෙලා තමන් එතන පාපී අකුසල සිතිවිල්ල ඇති කරගන්නේ නැතුව මේ මම මේ යුතුයකමක් හැටියට මේ වැඩේ කරනවා කියලා කරන්නේ. ඉතින් නොයෙක් දේවල් එහෙම තියෙනවා. ඉතින් අපේ දැන් මට එක කෙනෙක් කියපු උදාහරණ දෙකක් මට කියන්න පුළුවන්. ඒගොල්ලෝ මට කිව්වේ පවුලේ සමාජයේ කෙනෙක් එක කෙනෙක් මට කිව්වා මේ සංකර ඇඳුම් පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් එයා දැන් සංකර ඇඳුම් අඳින්නේ නැහැ. නමුත් අනිත් අය ඒක අඳිනවා. අඳිනවා විතර නෙවෙයි ඒගොල්ලන්ට ඒවා තෝරලා දෙන්නත් වෙනවා. සංකර මේවා තෝරලා දෙන්නත් වෙනවා. ඒවා හොදලා මැදලා දෙන්න වෙනවා. ඒවා කරන්න වෙලා තියෙනවා. තමුන් මේ සංකර ඇඳුම් ඇඳීමෙන් ඉවත් වෙලා ඉන්නේ. තමන් දන්නවා මේ මානසික ගුණාව ශිෂ්ට සම්පන්න විදිහට අඳින්න ඕනේ කියලා. ඒකේ වැදගත්කම වටිනාකම තේරුම් අරගෙන මේ ඕලාරික වැඩෙන් බැහැර වෙලා ඉන්නේ. නමුත් අර මේ මේ මේකේ membership එකේ ඉන්නවා නිසා ඉතින් ඉන්නකොට අරකට යම් ප්‍රමාණයකට දායක වෙන්න වෙලා යම් සීමාවක් තියාගෙන ඉතින් ඒක තෝරා බේරා දෙමින් කරගෙන යන්න පුළුවන්. තවත් සමහර අය ආහාර පාන දැන් උදාහරණ වශයෙන් ඔය සමහරෝ මස් මාංශ ආදී දේවල් වලට ඒ තරම් මනාප නැහැ ප්‍රිය නැහැ. නමුත් අනිත් අය මේවා ගෙනල්ලා දෙන්න, උයලා දෙන්න, පිහලා දෙන්න, මේ විදියට හදලා දෙන්න, මෙහෙම බෙදලා දෙන්න, කුරුස් කරලා දෙන්න, උයලා දෙන්න ආදී වශයෙන්. ඒගොල්ලාරික වැඩ. සමහර වෙලාවට ඉතින් Taman එච්චර මනාප නැහැ මේ වැඩේට. නමුත් ඉතින් අර කැතුලේ අර්ථයට දායක වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ওই වගේ දේවල්. ගමන් බිම සමහර උත්සව සාද පාටිස් අරව මේවා ඉතින් දන්නේ ධර්ම මාර්ගයට ආපුවම සමහර අයට තේරෙනවා මේවා මහා ඕලාරික පහත් නිකන් කාලය නාස්ති කරන මුදල් නාස්ති කරන පහත් ඕලාරික වැඩ කියලා. නමුත් gedara සමාජිකව නැත්නම් අනිත් අය එක්ක මේවට ඩිංගක් සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මම උදාහරණ කිහිපයක් කිව්වේ. ඉතින් ওই වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට අපි ඒකෙදී බොහොම සිහිනුවණින් යුක්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඔබතුමීට මේ කාරණේ යම් ප්‍රමාණයකට වැටහෙන්න ඇති කියලා. ඔව්. අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ සංඥා ප්‍රඥා අතිප්‍රඥා කියන්නේ අපි පොරොත්තු ඵල වශයෙන් වෙන බව දකින නිසා මේ මේ පංචස්කන්ධයට ඇති ඇලීම ගැටීම අඩුවීමත් සමගම කය දුර්වල අවස්ථාවකට පත්වීමේදී මගේ වශයෙන් මේ පවත්වන්න බැරි බව දන්නවා. නමුත් තමා වටා ඉන්න අයගේ මේ කයේ යථා ස්වභාවය තමාට ඕන විදිහට කය අනිත්‍ය ස්වභාවයට මුහුණ දෙලා බලාගෙන ඉන්න බැරි අවස්ථාවක් එනවා නේද? ඒක දවාන විවාදාත්මක මට්ටමක ආ වැදගත් කාරණයක් ඒක මෙහිමයි අපි දන්නවා අපේ කයේ යථා ස්වභාවය මෙහිමයි කියලා. එතකොට ඔක දෙපැත්තකින් අපිට දකින්න පුළුවන්. අපි වයසට යනවා, දුර්වල වෙනවා, ලෙඩ රෝග වලට භාජනය වෙනවා, නොඑක් විදිහට. ඉතින් අපි අපි වටා ඉන්න අයට ඒක ප්‍රශ්නයක් වෙනවා සමහර වෙලාවට. ඒ ඉතින් ඒගොල්ලෝ ගොඩාක් අපි ගැන වද වෙනවා. වද වෙලා මේ එහෙම බෑ. මේ මේ විදිහට මේ මේ දේවල් කරන්න, කැම බීම ගන්න, බේත් තේත් ගන්න ආදී වශයෙන් නොඑක් විදිහට වද කරනවා ඒගොල්ලෝ. එතකොට ඒක නම් අපිට ප්‍රශ්නයක් නෙමෙයි අපි ඩිංගක් ඒගොල්ලන්ට අනුගත වෙලා ඉතින් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම දැන් බේත්තිත් වගේ දේවල් ඉතින් ගත යුතු වෙනවනේ. ඒක නැත්තම් ඒක Tamanට කරදරයක් අනුන්ට කරදරයක්. ලෙඩ රෝග දිගින් දිගටම පවත්වාගෙන ඊළඟට වයසට යනකොටත් යම් යම් යෝජනා ඒව මේවා කරනවා. ඔහොම බෑ දැන් මෙහෙම කරන්න මේ විදිහට කටයුතු කරන්න මේ මේ ආදී වශයෙන් කියලා ඉතින් ඒක ඒ ඇත්තන්ට දීලා අපි නිකන් අපි අපි දන්නවා නමුත් අපේ ශරීරයේ යථා ස්වභාවය මේකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය කියපු විදිහේ පංචස්කන්ධේම මේ විදිහට බල දුබල වෙනවා. ඊළඟට අනිත් ඇත්තොත් උහුම බල දුබල වෙනකොට අපිට ඇති වෙන හැඟීම මොකද්ද? ඒක අපි අපි බලන්න ඕනේ. එතෙන්දිත් ඒකේ අර බහිද්ධා කොටසට එන්නේ. අපේම පංචස්කන්ධේ බහිද්ධා කොටසට ඔය එන්නේ. හැබැයි ඔබතුමී කිව්වා වගේ ඒවත් අනිත්‍ය අනාත්ම විදියට දැක්කොත් අපිට ඕක ගැන උපාදානයක් ඇති කරගන්න උපදි කරගන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් අර ලෝක සම්මතයේ හැටියට කයක් පවතින කාලයක් අපි දන්නවනේ යම් කාලයක් අපි පවතින බව දන්නවා. කයක් පවතින මේ ස්වභාවය. ඒ තාක් අපි කන්න බොන්න දෙනවා වතුර නාවනවා ඉතින් වේත්තේත් අවශ්‍ය වුණොත් වේතක් ඒතක් දෙනවා ඔය මූලික අපෝපස්ථාන ටික කරනවා ඒක අර මොනවද තමන් පිළිබඳ දැඩි උපාදානයටපත් වෙලා ස්කන්ධයන්ට උපාදාන වෙලා කරන වැඩක් නොවේ එහෙම කරන්න අවශ්‍ය නැහැ අපිට මේක යම් අපි දන්නවා මේක සදාකාලිකව පවතින එකක් නෙමෙයි යම් දවසක බිඳ වැටෙනවා. ඉතින් එතෙන්ට එන්න එනකම් ඒ ආයු සංස්කාරයේ ඉවර වෙන දවස කියලා අපි දන්නවනේ ඒක අපි සාමාන්‍යයෙන් තේරෙනවා. එතෙන්ට එනකන් තමයි අපි පොඩ්ඩක් ඔය අපෝපස්ථාන කරගෙන යන්නේ. මොකද ඒ ටික මේ කරනකොට අර Tamanටත් තියෙන කරදර බාධක අඩුයි අනිත් අයටත් ඒකෙන් කරදර බාධක අඩුයි. ඒක නිසායි ඔය උනන්දු කරවන්නේ. දැන් අපි අනිත් අය උනන්දු කරනවානේ. දැන් මම මේ පහුගිය දවස්ක මට දැනගන්න ලැබුණා මේ අපේ ධර්ම සාකච්ඡාවේ මේ ඉන්න එක යෝගී කෙනෙක් තව යෝගී කෙනෙක්ව එයාගේ ලෙඩ රෝග සම්බන්ධයෙන් දැඩිව උනන්දු කරනවා. මෙහෙම මෙහෙම කරන්න මේ මේ විදිහට කරන්න ආදී වශයෙන් කියලා උපදෙස් දෙනවා. එතකොට මේ එතන කරන්නේ අර අනිත් එක්කෙනා උපාදාන කර ගැනීමක් නෙමෙයි කරුණාවෙන් එයාට මේ මඟ පෙන්වීමක් කරනවා මේ මේ විදිහට බේස් ටේස් ටික ගන්න මෙහිම කරන්න කියලා. එතකොට අපිත් ඒක තේරුම් ගන්න ඕන මම අනිත් එක්කෙනා මේ මාව උපාදාන කරගෙන නෙවෙයි මට බල කරනවා නෙවෙයි එයා කැමති ඇති මම මේ විදිහට ගත කරනවා. ඉතින් මමත් ටිකක් ඊට අනුගත වෙලා කටයුතු කරන්න ඕන කියලා ඒ විදිහට අපි කටයුතු කරනවා. අනිත් අයගේ පංචස්කන්ධ උපාදාන කරගන්න ඕනෙත් නැහැ. අපේ පංචස්කන්ධ උපාදාන කරගන්න ඕනෙත් නැහැ. අනිත් අයගේ ඒවා කියලා කියන්නේ අපේ පංචස්කන්ධේම බහිද්ධා කොටස. අජත්තං වා බහිද්ධා වා කියලා ඔක දෙපැත්තකින් තියෙනවනේ. ඉතින් මං හිතන්නේ අවබෝධයේ තියෙන නැත්තන්ට උපාදාන කරගන්න ඕමනා නැහැ. නමුත් අර යම් ප්‍රමාණයකට මේකේ පැවැත්ම වෙනුවෙන් අප උපස්ථාන ටිකක් කරගෙන ගිය හැකියි. ඔබෙන් සදාකාලිකව කරන්න පුළුවන් කමක් නැහැ එක්තරා තැනකට එනවා. එදාට අපිට ආයු සංස්කාරය අත්හැරලා දාන්න පුළුවන්. බොහොම සිහි කල්පනාවෙන් දැන් මෙතනින් එහාට ගෙනියන්න බෑ මේක. ඕන් ඔහේ අත්හැරලා දාන්න. මෙතෙන්ට එන්න පුළුවන්. එහෙමයි සර්. යන්න අද වැඩ අද ධර්ම සාකච්ඡාවේ අපි වැඩිපුර කතා කරේ උපාදානය ගැන. මේ ගණා ප්‍රකාශ කිරීමක් වගේ මේ තුල තියෙන අනේකුත් අපිට ඒතර අපලඟ තියෙන්නත් පුළුවන් අපි සොයාගෙන යන්නත් පුළුවන්. මොකද වංශයේ පිළිබඳ අදහසක් කොන්ඩුලවක් කරනාවෙක බාර ගන්නවා මේ උපාදානය විච්ඡ දේවල් සමහරලාට කියන්නේ වත්මාන්නේ පුද්ගලයන් පරිසරයන් අපි අපි පවතින ස්වභාවයට අවශ්‍ය දේවල් අපි උපාදානය කරගෙන තියෙනවා සමහර වෙලාවවලට ඒ උපාදානය කරගත්තු දේවල් උපාදානයේ රහිත කරගෙන ඒවා නැති කරගන්න සමහර වෙලාවට අපි ඉත දියුණු කරගෙන තියෙනවා දැන් උපාදානයේ වෙච්ච දේවල් අපි සමීපයෙන් තිබුණත් ඒවා උපාදානය නොකරගෙන එදිනෙදා අපේ සුපුරුදු පරිදි අපි ධර්මයේ පැත්තේ හිත දියුණු කරගෙන තියෙන නිසා ධර්මතා ලෙස අපි දැකලා මේ උපාදාන කොටස් සාමාන්‍ය පරිදි අපේ ජීවිතයේ උපාදානයේ කොටස් සමග අපි භවතියේ පැවතීම පවතින පැවතීගෙන අපේ ගමන් මාර්ගයේ යෑම මේ අපේ ආධ්‍යාත්මික මගේ දියුණුවක් නේද කියලා මට හිතෙනවා ඒක කොහොමද තවදුරටත් අපි මේ උපාදානයේ කොටස් එක්ක වැඩිපුර ඉන්නකොට අපිට නැවතත් අපි උපාදානයේ පැත්තටද වැටෙන්නේ එහෙම නැත්නම් අපි හොඳ සිහියෙන් ඉන්නවනම් මේක නිරවුල් කරගෙන මේ ධර්ම මාර්ගය අපිට ඉදිරියට යෑමේ හැකියාව තියෙනවද මේ කොයි තරම් අපි මේ මේ මේ මාර්ගයේදී අනුතරටද නැත්නම් හොඳ පැත්තකට වැටෙන්නේ කියන එක පිළිබඳව ඔබ වහන්සේට අපිට අදහසක් ප්‍රකාශ කරන්න කියලා තමයි ප්‍රකාශ කරනවා උපාදානීය කොටස් කියලා කිව්වේ ඔය අපි කියපු මේ උපාදානීය වස්තු කියන එකයි බුදුහාමුදුරන්ගේ වචනේ කිව්වොත්නේ මේ පුද්ගලියෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඒව නේද ඔය කොටස් කියලා කිව්වේ ඔව් හරි එතකොට දැන් මේ උපාදානීය වස්තු කියලා ඔක බුදුහාමුදුරු දේශනාවේ කියන්නේ උපාදානීය ධම්ම කියලා ඒකට pāli භාෂාවෙන් යෙදෙන වචන සිංහලෙන් කිව්වොත් අපේ පංචස්කන්ධය ඊට ඒකේ බහිද්ධා කොටස වෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලයෝ ස්ථාන ඔය කියපු දේවල්. ඒක තමයි උපාදානීය ධම්ම කියලා කියන්නේ. අපි උපාදාන කරගන්න දේවල්. ඉතින් ඒවා පිළිබඳව උපාදානය තිබේ දැයි කියලා දැන් අපි පරීක්ෂා කරලා බලනවා. මේ මේ මේවා පරිහරණය කරන ගමන් පාවිච්චි කරන ගමන් භාවිත කරන ගමන් මේවට අපේ බැඳීමක් දැඩිව තියෙනවද කියලා විමසා බැලිය යුතුයි. එසේ විමසා බලද්දී මේ උපාදානය කියන එක වස්තුවේ නෙවෙයි තියෙන්නේ. ඒ ධර්මතාවයේ නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ අපේ හිතේ. ඒක නිසා එහෙම තියෙනවද කියලා විමසලා බලලා අපිට පුළුවන් ඒකේ යථා ස්වභාවය දිහාට යන්න විදර්ශනාවට ගන්න ඕනේ ඒ උපාදානීය වස්තුව. අපි හිතමු පුද්ගලයෙක් කියලා උදාහරණයක් ඇටියෙත් පුද්ගලයෙකුට අපි උපාදාන වෙලා තියෙනවා කියලා අපි එයත් එක්ක කටයුතු කරනකොට ආශ්‍රය නිස්රය කරනකොට අපිට දැනෙන්න පුළුවන් මම මෙයත් එක්ක ටිකක් පවණ ඉක්මවා මෙයා ගැන මගේ තියෙනවා කියලා හැඟීමක් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන මේ විදිහට ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන නම් හොඳයි ආදී වශයෙන් කියලා. අන්න එතකොට අපිට පේනවා මේ පුද්ගලයා උපාදාන කරගෙන ඉන්නව කවුද මම. එතකොට අපි මේ පුද්ගලයාම විදර්ශනා කමටහන කරගන්නවා. මේ පුද්ගලයා නිත්‍යද මෙයාගේ ගතිගුණ හැමදාම එක විදිහට තියෙනවද? මේ පුද්ගලයා ආත්මද මට ඕන හැටියට මං කැමති විදිහට පවත්ව ගන්න පුළුවන්ද හැමදාම? මෙයා සදාකාලිකව ජීවත් වෙන කෙනෙක්ද? කියලා ටිකක් ගැඹුරින් විමසලා බලපුවහම අපිට අර පුද්ගලයා පිළිබඳව තියෙන උපාදානය අයින් වෙන පුද්ගලයා එහෙමම ඉන්නවා. ඊට පස්සේ යත් එක්ක ඒ ගනුදෙනුව වුණත් බොහොම ලිහිල්ව කරගෙන යන්න පුළුවන්. අර වෙනදනම් උපාදාන කරගත්ත පුද්ගලයාගේ හැසිරීම අපිට තදින් බලපානවා. යා මොකක් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණ ගමන් ඔන්න අපිට ඒක තදින් බලපානවා. දැන් නෑ එයා එයා සහ මා අතර සබැඳියාව ආශ්‍රය ගනුදෙනුව තියෙනවා. නමුත් ඒක ලිහිල්. මොකද අර උපාදානිය නැහැ. පුද්ගලයා ඉන්නවා, යත් ඉන්නවා, මාත් ඉන්නවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගත්තත් කොහොමයි ස්ථාන ගත්තත් කොහොමයි කාල ගුණ දේශ ගුණ ගත්තත් එහෙමයි ඉතින් ඒ ඒ தත්වයන් විදර්ශනාවට ගත්තම ඒ කියන්නේ අපි දන්න විදර්ශනාවට කියන්නේ ඒකේ යථා ස්වභාවය දැක්කම අනිත්‍ය අනාත්ම වශයෙන් දැක්කම ඒව තියෙන්න පුළුවන් ඔය පුද්ගලයෝ තියෙන්න පුළුවන් ද්‍රව්‍ය භාණ්ඩ වස්තුත් තියෙන්න පුළුවන් ස්ථාන තියෙන්න පුළුවන් කාලගුණ දේශගුණ තියෙන්න පුළුවන් අපි කරන වැඩ කටයුතු රාජකාරී තියෙන්න පුළුවන් හැබැයි ඒව පිළිබඳව අර හිතේ තියෙන දැඩි බැඳීම අයින් වෙලා යනවා එතකොට ඒවා තියෙනවා අපිත් තියෙනවා හැබැයි අපි නොබැඳී ඉන්නේ නොබැඳි සබැඳියාවක් අපේ තියෙන. මොකද තමයි අනිශ්චිතෝ අනුපාදානෝ උපදීපටි නිස්සග්ගෝ කියලා කිව්වේ. අසරජවලි තුනේ අධ්‍යක්ෂා වෙද්දී වගේ පෛත්‍ය වෙද්දී මේ උපාදානයේ වෙන ප්‍රමාණය සමහරකට වෙනස් වෙන්න පුළුවන් අපේ කිවිච්ච පරිණි සම්බන්ධතා සහ ඒවයි අපි නඩත්තු කිරීම තුළ ඒ අය අර මාසිකේ වගේ මේ දුර නඩත්තු කරන්න යනෝනේ අවසන් කාලේ අපි ලෙඩලු කරනවා නම් ඒ ඇදිලා අපිට ඒ වගේ කොට අවස්ථාවලදී ඒ අයකින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට සමහරවිට ඒ වගේ අවස්ථාවන් තුල මේක උගුණා වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ අවස්ථාවේදී අපේ සිත කොහොමද ඒ කියන්නේ මහිත්‍යා කොටස දෙන්නේ නැත්නම් ඒ කොටසද අපි නඩත්තු කරගන්නේ කොහොමද අපි හිතන්නේ? ඒ වර්තමාන මොහොතේ තමයි ඒක ඉතින් අපි ඒක දැන් අපි හිතමු පුද්ගලයෙක් සම්බන්ධයෙන් ගත්ත කියලා. වර්තමාන මොහොතේ අපි ඒ තැනත්තාට අපි අපෙන් කෙරෙන උදව් උපකාර කරනවා. හැබැයි ඉතින් මේ අනාගතේ මට මෙයා උදව් උපකාර කරાવી කරන්න ඕන මෙයාගෙන් උදව්වක් ලබාගෙන කියන තැන හිටියොත් එහෙම තමන් ප්‍රශ්නයකට තමන් ගැටලුවකටපත් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම වොන්නේ අපි කරන උදව් උපකාර අපි කරනවා අපිට අවශ්‍ය වෙලාවේ උදව් උපකාර සහයෝගයන් ලැබුණොත් නොලැබෙන්නත් පුළුවන්. දැන් ඔය දෙමව්පියෝ ඉන්නේ බුදුන් මේ කොයිතරම් දරුවන්ට කඹරලා කඹරලා තියෙනවද දෙමව්පියන්ට උදව් උපකාර වන වෙලාවේ මොකක්වත් හම්බෙන්නේ නැති දෙමව්පියෝ ඉන්නවා. ඉතින් එහෙම දෙමව්පියෝ අපිට හමු වෙලා තියෙනවා. අපිත් එක්ක අනන්ත දුක කියනවා. ඉතින් අපි කියන්නේ ඒක කරන්න දෙයක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවයේ හැටි. සියල්ල වෙනස් වෙන ලෝකයේ අනිත්‍ය ධර්මතාවය තමයි අපිට ඔය පෙන්නන්නේ. එහෙනම් අනිත්‍ය දැකගෙන කම්පා නොවී ඉන්නවා. නැහැ එහෙම බෑ සාමිනාස අපි මේ මෙච්චර දරුවන්ට මෙච්චර මෙච්චර ගෙව්වේ අපිට මේ වයසට ගියාම මේ මේ දේවල් ටිකවත් කරගන්නනේ කොහේ දේවල්වත් කරෙන්නේ නැහැ නේ කියලා ඉතින් කම්පා වෙනවා. ඒ මොකද අර උපාදාන කරගෙන බලාපොරොත්තු අපේක්ෂා තියාගෙන කරලා තියෙනවා. එතකොට ඉතින් Tamanට දුක් විඳිනවා. ඒක නිසා නිතරම වර්තමාන මොහොතේ මේ දැන් අපි තව කෙනෙකුට යම් උදව්වක් උපකාරයක් කරමු අපිට පුළුවන් නමුත් ඒක අනාගත බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ කිසිම කෙනෙක් සම්බන්ධයෙන්. තියාගත්ත ගමන්ම ඒකෙන් දුකක් වෙනවා. මොකද ඒක ඉෂ්ට වෙන්නත් පුළුවන්, ඉෂ්ට නොවෙන්නත් පුළුවන්. ඉතින් ඉෂ්ට නොවුනොත් එහෙම නේ. ඒකකොට දුකක් වෙනවා. ඒක නිසා වර්තමානයේ අපි කරන දේ කරමු. කරුණාවෙන් මෛත්‍රියෙන් සීබුද්ධියෙන් ඉච්චරයි. කරලා ඒක එතනින් අතහැරෙනවා. අත් නොහැරියත් උපදියක් වෙනවා. මෙතන කියන්නේ උපදිපටි නිස්සග්ගෝ උපදී අත්හරින්න කියන්නේ. උපදි කරගන්න එපා, උපාදාන කරගන්න එපා කියන එකයි කියන්නේ. උපදි දුක්ඛස මූල. හොඳයි මම හිතනවා අදට අපේ සාමූහික සාකච්ඡාවට ගන්න පුළුවන් කාලය නිමා වෙලා තියෙන නිසා අපි දහම් හමුව නිමා කරමු. ඉතින් සාරාංශ වශයෙන් කිව්වොත් අපි මේ චිත්තාවේගී අංශයයි ප්‍රඥා බුද්ධිමය අංශයයි කියන පැත්තට දැන් අපි යොමු වෙලා තියෙන්නේ. මේ පැත්ත ගැන සිහිනුවන උපද්දගෙන ඒවයි තියෙන අඩුපාඩුකම් දෝෂ මගහරවන්නයි මේ උත්සාහ කරන්නේ. සංඥා භාවනාව තුල කෙරෙන්නේ අපේ මේ අවබෝධය ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ධනය කෙරේ. අද ඊයේත් අපි කතා කරේ මේ ඊයේ නෙවෙයිද කලින් දවසෙත් අදත් අපි කතා කළේ මේ නිවන නිවනේ ස්වභාවය ගැන. ඉතින් නිවනේ ස්වභාවය ඔහොමයි. ඒතං සන්තං ඒතං පනීතං ඒක සාන්ත ප්‍රනීත தත්ත්වයක්. කොහොමද ඒ සාන්ත ප්‍රනීත භාවය ඇති වෙන්නේ? සංකාර සමතෝ උපදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඉතින් ওই විදිහට ඔය අපි ළඟ තියෙන ගැටලු ටික තේරුම් අරගෙන ඒ ගැටලුව අපි निराකරණය කරගත්තම ඒ සාන්ත ඒ ප්‍රනීත తත්වය ඇති ඒ සංහිඳියාව ඇති ඉතින් අපි දැන් ඔය සාකච්ඡා මගින් කරන්නේ මේ දේවල් තේරුම් කර ගැනීම අවබෝධ කර ගැනීම. හොඳයි මම හිතනවා අද සාකච්ඡාව අපි ඔතකින් නිමා කරනවා. ඉතින් අපි හිතමුණ ගැහෙන්නේ නැහැ. නැවතත් අපි අනිද්ද දවසේ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. අනිද්ද කියන්නේ ඉරිදාවේ. ඉතින් අදත් අපේ සදාම් හමුවට එකතු වුණු පූජනීය ස්වාමීන් වහන්සේලා මේ වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම අපේ අපගේ ගෞරවේ පළ කරමින් මේ අපි එකතු වෙලා ඇති කරගන්නා වූ මේ ධර්මාභෝධය පුළුවන් තරම් බෙදා හදාගමු ධර්මයට අපි මසුරු වෙන්න අවශ්‍ය නැහැ ධර්මයට නෙවෙයි කිසිම දෙයකට එහෙම අවශ්‍ය නැහැ. අපි යමක් දැන කියාගත්තා අවබෝධ කරගත්තා නම් ඒක බෙදා හදාගමු. ඒ වගේම පුළුවන් උපරිමෙන් තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගන්න උත්සාහ කරමු. ඒක තමයි ධර්ම මාර්ගයේ යනවා කියලා අපි කියන්නේ. ඉතින් මේ ප්‍රයත්නයේ ධර්ම එත එතකොට තමයි මේ ජීවිතේදීම මේ නිවීම මේ සැනසීම මේ සන්තං පනීතං මේ ශාන්ත ප්‍රණීත తත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙමනම් මේ අදිස්ථානය අපි හැමෝම ඇති කරගමු. මේ උතුම් සාපේක්ෂා මාලාව මේ උතුම් ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ ජීවිතේදීම ඒ ශාන්ත ප්‍රණීත తත්වයේවත් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපකාරී වේවා උපනිස්සේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානය උතුම් පරමාර්ථයේ ඇතුළු අදත් අපේ මේ උතුම් සදාම් හමුව නිමාවටපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.